එහෙම් වීම කුරීග ෆොයිත්තක අලුගොණ මෙන්ගේ කීර්ති ගුරුවානුගේ හුකුම්තක කුරීග සමාවී ෆොයිත්තහුග හුකුම්ත තෆාතු දැන් අලගොණ හුරිහාෆතක කියනතෝ ඉමාවාන් මිසක ගුර්වානුග අංගවාෆාව හුකුම්තකන් අලගොණ අමලු කුරීම දැන් කුරීගවා සමායි ෆයිත්තහුග හුකුම්තක අමලෙන්න කුරවෙන් තෆාතුවාන් මිසාලක කීර්ති ගුර්වානුග අල්ලාහ් සුබ්හානහු වතාලා අංගවාෆවනි වක්කන් කුරීම අයිකෙන්ඩුමා වස්සාරිකු වස්සාරිකතු ෆක්තඋ අයිදියහුමා වක්කං කුරා ෆිරිහිනාවෙස් අදි වක්කං කුරා අංහිනාවෙස් එදෙමිහුගේ අයිකණ්ඩාෂේ දැන් මිසාලක ඉබ්‍රාහීම්ගේ ෆානුගේ සුහුෆුගා නොත ඉබ්‍රාහීම්ගේ ෆානුගේ ශරියතුගා මේ ඔන්නනි වක්කං කුරා මීහා වක්කං කුරා මීහා ඒ වක්කං කුරවේ මීහාගේ ගාතුගා ඒන බුනා මුද්දතකං අලෙග්ගේ ගොතුගා හුරුම් ඒ හුකුමක් වක්කන් කොරා මිහා වක්කන් කුරවේ මිහා එගාතු කියන පුනා මුද්දතකන් අලේ ගොතුක හුරුම් ඒ ඉබ්‍රාහීම් ෆාන ශරියතුක අදි යූසුෆ් ගෆාන ග ශරියතුක සොතිය එහෙම දේච කියන ඊමාම් වාන එම අලගොන්න මේක කියමු ෆොයිත්තක වෙසි ඊමාම් වමුයේ නම් ෆොයිත්තක කියන ඊමාම් වානි ෆොයිත්තක ඊමාම් වාග වෙසබජේ එගේ එහෙනුනි ඊමාකන් කියන ෆුරහම වානි mi iman kamuge harukum me ni mi harukunan algoda men furihamen iman wani hen iman kam furihamen nuwan iman vi kamuga nuwan emal gonda men ama ekani dulum ibn foittakan iman wa me foittakan iman man jehe goin algoda men ngen evajhe ege tafsil wegen jehe ba ema foittakan iman wan ebe degote eggota ki කීර්ති ගුරුවාණන් අලගොඩමෙන් ඊමාම් වංජේනි තෆ්සීලකෝ කීර්ති ගුරුවාණන් අලගොඩමෙන් ඊමාම් වංජේනි තෆ්සීලකෝ දැන් කීර්ති ගුරුවාන් ෆියවා දැන් හුරි සමාවි ෆයිත්තකන් අලගොන්න මෙන් ඊමාම් වාජෙන ඉජ්මාල් කො ඒ කිහින කුරීගේ සමාවි ෆයිත්තහ කීවස් ඒ අල්ලාහුගේ හදරතුම් බාවා ලයිෆා ෆයිත්තකන් ගබූල් කුරු ඒ ෆයිත්තකන් අල්ලාහ් සුබ්හානහු වතාලාගේ හදරතුම් බාවා ලෙවුනුරු එව්වස් කහලා උනි ඉතුරු කමක් ගෙනයිෆා නුහුම් එකම මිහාරමි ඉස්තකන් වනි ෆයිත්තකන් උනි ඉතුරු ගෙනස්සා ekama ko haqiqatu ka allah ge hadratun efai baba lebunir efataki ei allah ge kalam fulukan qabul kurun efai tahaki ei efai takan imam maki guruan fiyawa den huri efai takan imam maki efai tahaki ve sei allah ge hadratun baba leifawa haggo kan qabul ko adi e ummet e ummet taka gule gotun e ummet takan ekashigem wa fotekkan qabul kurun hama ifadaan Allah subhanahu wa ta'ala ifotekge nangem fawa fotakan ifotuge namaeku imamu dem nan nege foittakan algonam imam manjen ijmalukum ei Allah ge hadratum wa foteke ei ifotuge iswani hama hagge Allah kalam fule ei yakwe shakken nete algonam amalu kurumattaka wani kirti kurwa kirti kurwa nan algon amalu kuran jeni kurige fotakan amalu nukurave ekama kurige fotekge hukum kurige fotegge nota kurige shariyategge hukum algonmenge shariyata taaradu nuwa nama amal kuravidan amal kuravidan ei qisas ge masale ki emme furatam allah subhanahu wa taala kurige ummatahuga kurige ummatakabba wala wafawa kamen ei qisas ei tawratuga وكتبنا وكتبنا عليهم فيها أن النفس بالنفس والعين بالعين والأذن بالأذن mi Allah subhanahu wa ta'ala tawratuga bawala wakatabna alaihim fiha timan Allah e tawratuga ba mi hunga macca fardu kurawime anna nafsa bin nafsi nafsuga badaluga nafsu wal ayna bil ayni loluga badaluga lo wal udhuna bil udhuni kamfatuga badaluga kamfai emima kuriga umma e kuriga ummatuga hukume ehen namaves mi ummatuga එහෙන්කම මි උම්මතුගේ වෙස්වනි හැම ඒ හුකුම් මි උම්මතුගේ වෙස්වනි ඒ හුකුම් මි උම්මතුගේ හුකුමක් කුරීග උම්මතුගේ හුකුමකා තෆාතුන වෙච්චනම ඒ හුකුම් ඉන්නාන හැම මි උම්මතුගේ වෙස් ඒ බයෙන් හුකුම් තංගේ බහුරු දිමායෆ එහෙන් වීම ශරීයතුගේ මස්දර් තහුගේ තෙරේගේ ඉල්මරින් බයාන් කරවවා ශරීයතු මන් කබලනා ශරඋ මන් කබලනා අහරමගේ කුරීග ශරීයයි අහරමගේ කුරීග ශරීයයි ඒ අහරමගේ කුරීග ශරීයයි හුජ්ජතක වානි අල්ගොණමෙන්ගේ ශරීයතුගේ e ශරියතා ඛිලාෆුන් අස්සෙන් නාන්නකම ගවඤ්ඤා ඒති අල්ගොනම වච්චම් හුජ්ජතක වාන කොම්යගස් ෆොයිත්තකන් ඊමාම් වන් එ ෆොයිත්තකන් ඊමාම් වන් මිජිහෙනි අල්ලාහ් සුබ්හානහු වතාලා එ ෆොතෙක් ගෙනන්ගෙන් ෆාවා කොම්මෙ ෆොතක එ ෆොතෙක් ගෙනමායි මිසාලක තවරාත් අල්ලාහ් සුබ්හානහු වතාලා බාවල වි මූසාගේ ෆානුග මච්ච එහෙම තවරාත් එක නමුන් අල්ගොනම ඊමාම් වන් ජිහෙ තවරාත් ඉන්ජීල් අල්ලාහ් සුබ්හානහු වතාලා බාවල වි ඊසා আলাইহিস සලාම්ගේ මච්ච එම ඉන්ජීල විසේගේ නමුන් අල්ගොනු ඊමාම් වංජිහ දැන් සබූර් අල්ලාහ් සුබ්හානහු තාලා බාවලි වි දාවුද් අලයිහිස්සලාම්ගේ මච්ච එහෙම සබූරේගේ නමුන් අල්ගොනු ඊමාම් වංජිහ හමයි ෆදන් ඉබ්‍රාහීම්ගේ ෆානුගේ සුහුෆුත කන් අල්ගොනු ඊමාම් වංජිහ අල්ලාහ් සුබ්හානහු තාලා ෆොනු වි කොම්මේ රසූලෙක්ගේ මච්චන් අල්ලාහ් සුබ්හානහු තාලා කොම්මේ ස්වර්ගගේ ෆොතෙබ්බාවලි අල්ලාහ් සුබ්හානහු තාලා ෆොනු වි තින්සතේක තේර රසූලුන් මුළු දුනියේක එල්ලක්ක සෞවිස්හාස් නබියුන් එල්ලක්ක සෞවිස්හාස් නබියුන් අල්ලාහ් සුබ්හානහු වතාලා ෆොනොවි දුනියන් ඒ ආදම් අලයිහිස්සලාම් ඉරුස්සුර ෆෙරිගේ මුහම්මද් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම හමයා එල්ලක්ක සෞවිස්හාස් රසූ නබියුන් ඒගතරෙන් 32 තේර රසූලු බේකලෝ 32 තේර රසූලු බේකලෝ එහම 32 තේර රසූලු බේකලෝ ගතරෙන් කොම්මේ බේකලෙක්ගේ මැච්චස් අල්ලාහ් සුබ්හානහු වතාලා වාන ෆොතිබ්බා වලබ්බා ඒගතරෙන් බයිෆ් ෆොතුගේ නම් අලගොන වෙන එකලාගේ අංගවය දෙවි එම ඒ එකලාංගේ අංගවෑ දෙව්වි ෆොතෙක්ගේ නමුන් එ ෆොතන් අලකොඩම ඉමාම් වාජේ දැන් අංගවෑ නුදෙව්වා ෆොතන් අලකොඩම කබූල් කරන ජන අල්ලාහ් කොම්මෙ රසූලි බෙකරේ කිමච්ච ෆොතෙබ්බා වාලේ වි අලකොඩම නේ ගුණ කමුගා බියස් එම එ ෆොත්තකන් අලකොඩම ඉමාම් වමෙ එයි සමාවි ෆොත්තේකේ අල්ලාහ්ගේ හදරතුන් ඇස්වා ෆොත්තේකේ එයි හැම හග්ගේ අල්ලාහ්ගේ කලාම් ෆුලේ අල්ලාහ්ගේ සිෆා ෆුලේකේ එතන් කොලසල් ගුණ කබූල් කරන ජේන ඊව රබ්බුන මස්සලේ අල්ලාහ් සුබ්හානහු වතාලාගේ මේ ෆොයිත්තක කි අල්ලාහ් සුබ්හානහු වතාලා බාවලේ ෆොයිත්තහ කි එෆතුගාවා කීර්ති ගුර්වානා කි එෆතුගාවා කීර්ති මේ අල්ලාහ්ගේ බස්ෆුලා කි කීර්ති ගුර අල්ගොනන මන කීර්ති ගුර්වා දැන් එහෙම ෆොයිත්තහුගා මේ අල්ලාහ්ගේ බස්ෆුලා කි ඒ අල්ලාහ්ගේ සිෆෆුලා අල්ලාහ්ගේ මහලූගන් නෝන් ඒ කියේ මෙහර කුරීගේ අබ්බාසී දවලතුගා අබ්බාසී දවලතුගා خليفة أي مومون خليفة مومون مومون معتصم معتصم زمانك خليفة معتصم زمانك وفدنو فتنين أي كيرتي قرآنك الله مخلوقك මේ ශිරුකුගේ අකීදායෙන් අල්ලාහගේ මහලූගකේ මනි කීති ගුරුවානක් ඒ මුතසිලා මුතසිලා ඉන්නේ කියුණු ෆිරකායක්ගේ මීහුන් ෆෙතුරි ෆිකුරේ එසමානුගා e fikura khilafat tedu wadaagenne beekalaki ei ahmad ibn hanbal rahimahullah imam ahmad ibn hanbal ekaliek far e fikura hangurama e fikura khilafan hangurama kurebi kalifana warag ginaguna aniyata devunu ei e fikuran ebbas wada nugannewima mu'tazilan er mu'tasimge arihuga tibba tibeni mu'tazilange mihun e mihun ගේ රායු එවගතුග ෆෙතුරිගෙන් දියයි අදි මුතසිම් වෙස් ගබෝල් කුරිය මිහුන්ගේ රායු කීර්ති ගුර්වාන කී එයි මහලූග කේ එමිහුන් මේ පුරන්නේ අහමදු මුන් හම්බලා සවාල් කරන කලිෆාන විදාන කලිෆාන විදාලවනි කීර්ති ගුර්වාන කී අල්ලාහගේ මහලූග නූන එයි අල්ලාහගේ සිෆය කේ එයි කලාම් ෆුළු කලාම කී අල්ලාහගේ සිෆය මහලූග නූ එව කලාම කී අල්ලාහගේ කලාම් ෆුළු කී අල්ලාහගේ මහලූග කේ බුනෆිය ශිරකුගේ බහෙන් එයි ශිරකුගේ බහෙන් හෙම්බුණගෙන් වාන එවස් මීහා ඉමාම් අහමද් බුන් හම්බල් එෆි කුරා ඛිලාෆත් දෙව වඩාගෙන එකරිෆාන වරග්ගින ගුණ අනියාත ලිබි වඩාගෙන වරග්ගින ගුණ අනියාත කොම්මයක වරග්ගින ඉල්මරින් එෆි තුනාක ජෙහි වඩාගෙන බයිබ්බේ කලුන් අනියාය තහම්මුල් නොකරවිගෙන් එබ්බස වඩාගෙන හිතා ඛිලාෆා එබේකලුගේ හිප්පුලා ඛිලාෆා අමේකනි දුලුන් එබ්බස වඩාගයි එයි අනියාතකක් එක්කුරන් එබේකලුන නුකුලදිගෙන් එබේකලු නුකුලදිගෙන් එබේකලුන් එරායා එබ්බස වඩාගෙන් අමේකනි බේර ෆුරුන් එතර ෆුරකුන්නෝ ඒකතර මිසක් ඉමාම් ශාෆිය සෙබ්බස වඩාගයි ඉමාම් ශාෆි තවරියා කුරෙවි ඉමාම් ශාෆි ඉමාම් ශාෆි කුරෙවි තවරියා තවරියාගේ මානෙකි aslu haqiqatuga tedubunu ikamaku adwaha mihunnan egen ehen echchevisnu ei tawriya kurun adwahan tibe mihunnan ehen echchevisnu aslu buna miha bunani tede tede mi bunani ikamaku adwaha mihunna mi visnani hen gotaka misalaka imam shafi mi vidal imam shafi ga ariham mi ai mi mismi sarkaruge mihunta imam shafi ebbas kuru mattaka efikura imam shafi ga to sual mi kurani imam shafi කීකේ විදාලවන් මිකම බෙහෙගතුන් කුර්ආන කේ අල්ලාහ්ගේ මහලූගෙන් හේන වත සිෆයෙන් හේ ඉමාම් ශාෆි එකරිෆාන වර බෝබඩු බේකරේ එකරිෆානකි එකරිෆාන තවරියා කුර විකරිෆාන විදාලවන් ඉංග්‍රීසි ෆුලම් මිහන් හද්දාව තවරාතා ඉන්ජීලා zabura qur'ana mi hatar mi hataraki mi hataraki allahge makhluqe mi hataraki මේ හතර කිය අල්ලාහ් මඛලූගේ අස්ලු ඉමාම් ශාෆිගේ මුරාදින් හතර ඉංගිලි හතරෙන් ගිය කිය අල්ලාහ් මඛලූග තාමි අල්ලාහ් මඛලූගේ ඒගොතන් ඉමාම් ශාෆි මේ දාලවනි මි හතර හතරකි මි හතරකි මි අල්ලාහ් මඛලූගේ එමි හොඳ දෙබ්බස් එමි හොම් උෆලුම් උෆාෆාල කොෆෙන් ඉමාම් ශාෆි බඩෝ ඉමාම මේ විදාලුවි මඛලූගේ එමි හොන්ගේ කුරිය ගුරුවාන කීමි හොරියා ෆොත කීම මඛලූගේ මොනක ගුරුවාම සීමනු වාසි එමෙ ඉමාම් ශාෆි තවරියා කුරවි එකලේකෆාන් හගීගතුගේ බුනේ මි හතර එංගියකි මි මහලෝගේ ඒ සබබකි ඉමාම් ශාෆි ඉමාම් අහමද් හිවර් දෙවි එකලේකෆාන් තිහුනවි හග්ගුගේ ඉමාම් අහමදකි ඉමාම් ශාෆිගේ දරිවරේ ඉමාම් අහමද් බුන් හම්බලකි ඉමාම් ශාෆිගේ දරිවරේ شا... امام شافعی میں کہنے شافعی مذہب نسبہ وگم و امام امام احمد میں کہنی حنبلی مذہب نسبہ وگم و امام ইমাম আহমদকি এই শাফি ইমাম শাফিকে দারিবারে ইমাম আহমদ হাগ্গুগে মতি একারি ফানতে দেওয়াডাগেন সাবিত হনই হাগ্গুগে মতিগা এই কুরআনকি আল্লাহকে সিফাফুলকি একারি ফান বিদালবি ইমাম শাফি একালি ফান হিবর দেও মটকা সিটি কোলে ফনবি এগা মিমানি খালিক ফানতে হনবি হাগ্গুগায়ে කීර්ති කුරාන කිය අල්ලාහගේ සිෆා එක. ඒ හින්දා ඉමාම් අහමදන් ඉතුරුන් හිව්වරු ලිබඩා ගයි. උස්තාද් හිව්වර දෙවීම. eka imam shafi'i wagutwar muskulifulu ehem wen ekarifmanaka emihunge aniyaka tahammul kurawe kannen ehem wen karifanu ebbas weda gati beeru furun ekama ko terfurun karifanu ge aqida kiwes qur'an ki allah ge sifa fulake karifanu idale mi hataren mi allah ge makuluge tawriya kurabi kommiyakas algonme ahlus sunna wal jamaatu ge aqida ge terim vanya e aqida ge maccan algonme dawwa kuranya අලගොණමෙන්ගේ අකීදා හුන්නන් ජීහෙනි මිහන් අලගොණම ගබූල් කරන් ජීහෙනි කීර්ති කුර්ආනකි අල්ලාහ්ගේ සිෆා ෆුලකේ එයි අල්ලාහ්ගේ මහලූකෙන් නුන් එයි කියේ අල්ලාහ්ගේ මහලූකෙන් නුන් අල්ලාහ්ගේ සිෆා ෆුලෙන් එයි කොම්මියකස් අල්ලාහ් සුබ්හාන වතාලාගේ මේ ෆොයිත්තකන් ඊමාම් වුන් එම ෆොයිත්තකන් ඊමාම් වාන්ජෙනි දේගොතකේ තෆ්සීල් කරා ඉජ්මාල් කරා තෆ්සීල් කොන් අලගොණම ඊමාම් වාන්ජෙන තෆ්සීල් බයන් කරවවා කොම්මේ ෆොතක කීර්ති කුර්ආන අලගොණම ඊමාම් වාන්ජෙන තෆ්සීල් කෝ amali gotum ves ke man jehna algon men kiriti qur'ana den ehni hem foittaka misarikan allah subhanahu wa ta'ala fotegge nama ek rangem fawa komme fotaka fotuge nama ek algon imam man jehna adinan nugan oi komme fotaka ijmal kon algon imam man jehna mihar ijmal kon imam man jehe ko ves algon men engena den mani rasul be kalun imam bon hama demme foittakan imam wan jehe gota rasul be karna imam wan jeheni sababaki algondu menge rasulaki muhammad rasulullah sallallahu alaihi wasallam ekalege faanu ge shariata kuri ge shariata tafatu bayin hukum tahuga ehem wima e e be kalun nan algondu men imam wan jeheni ijmal ko hama kuri ge midenne ifadai රසූල් බේකරුණ ඊමාම් වන් ජිහේනි ඉජ්මාලුකෝ අල්ගොණමෙන් තෆ්සීලුකෝ ඉජ්මා ඊමාම් වන් ජිහේනි අල්ගොණමෙන්ගේ රසූලා මුහම්මදුන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම යා hurige rasulu be kalun imam wanjehen ijmal ko kommiya kaswes emme rasulu be kala ku dogu kurumwes huriha rasulu be kalun dogu kurifada huriha rasulu be kalun dogu kurifada emme rasulu be kala kan iman nuwejje kamuga wa nama huriha rasulun dogu kurifada misalaka යහූදින් එමිහුම් මුහම්මද් රසූල් මුහම්මද්ගේ ෆානු ගබූලෙන් නුකුරි මුහම්මද්ගේ ෆානුගේ රිසාලත් ගබූලෙන් නුකුරි නසෝරාන් එමිහුම් වෙස් ගබූලෙන් නුකුරි එකමක එමිහුම් එබදවවා කුරේ යහූදින් එබදවවා කුරේ එමිහුම් මුසාගේ ෆානන් ඊමාම් වාකම නසෝරාන් එබදවවා කුරේ එමිහුම් ඊසාගේ ෆානන් ඊමාම් වාකම එකමක එම්මෙ රසූලක කාෆරු විකමක වියස් පුරිහා රසූල්න කාෆරු විෆද අල්ලාහ් සුබ්හානහු වතාලා කීතු කුරාන් ගවහි කරවා ෆවනි نوح عليه السلام قوم گمیہ نوح علیہ السلام تو کوفی ہے ہوری ہر رسول تو کوفی ہے نوح علیہ السلام قوم گمیہ ولقد كذبت قوم نوح المرسلين قوم میکس نوح علیہ السلام کے قوم کے میست تکوں ہوری ہر رسول تو کوفی ہے ایم میرا نوح علیہ السلام قوم کے نوح علیہ السلام کے قرنگ رسول کو නූහ আলাইহিස්සලාමගේ කුරින් එවස් රසූලකු වේත නූහ আলাইহিස්සලාම කුරක එවස් රසූලකු නයි නූහ আলাইহিස්සලාම එම්මෙ ෆරතම රසූලා අල්ලාහ් සුබ්හානහු තාලා ෆොනු එම්මෙ ෆරතම රසූලා නූහ আলাইহিස්සලාම නූහ আলাইহিස්සලාමගේ ගාමුගේ මෙ මුර්හා රසූලුන් දෝ කොෆි අල්ලාහ් වේ කුරබන් මුර්හා රසූලුන් දෝ කොෆි එම්බංග නූහ আলাইহিස්සලාම කුරින් රසූලකු නාන්න ඥාදෙන් කොන් රසූලකු එ මිහුන් දෝ කුරාන්නේ ನೂಹು ಅಲೈಹಿಸ್ಸಲಾಂ ದವು ಕುರಿಕ ಮಟ್ಟಕ ಅಲ್ಲೋಹೆ ವಹಿ ಕುರವ್ವನಿ ನೂಹು ಅಲೈಹಿಸ್ಸಲಾಂ ಫಹುಂಗ ಹುರಿಯ ರಸೂಲುಗೆ ಸಮಿಹನ್ ದವು ಕುರಿ ಫದೆ ಎಮ್ ಎಮ್ಮೆ ರಸೂಲಕ ಇಂಕಾರ ಕುರುಂ ಎಮ್ಮೆ ರಸೂಲಕು ದವು ಕುರುಂ ಐ ಹುರಿಯ ರಸೂಲುನ್ ದವು ಕುರಿ ಫದ ದೆಮ್ ಮಿಸಾಗ ಸುವಾಲ ಮಿತಾಂಗ ಫೆದಾನ್ ನೂಹು ಅಲೈಹಿಸ್ಸಲಾಂ ಬುನವುನಿ ನೂಹು ಅಲೈಹಿಸ್ಸಲಾಂ ಎಮ್ಮೆ ಫರ್ತಮ ರಸೂಲಕಿ ದೆಮ್ ಆದಮ್ ಅಲೈಹಿಸ್ಸಲಾಂ ರಸೂಲ್ ಎಬ್ಬಾಯನ್ ವತನುಂ ಬಾ ಆದಮ್ ಅಲೈಹಿಸ್ಸಲಾಂ ಕಿ ರಸೂಲ್ ಎವ್ವಸ್ನು ನಬಿ ಎವ್ವಸ್ನು ರಾಜಿಹ್ ಕೌಲುಕ ವಾಗತುಂ ಆದಮ್ ಅಲೈಹಿಸ್ಸಲಾಂ ಕಿ ರಸೂಲ್ ಎವ್ವಸ್ನು ನಬಿ ಎವ್ವಸ್ನು sababaki rasulaku rasulaku nun kaman emmen ittifaq adam faanaki rasulaku nun kaman sababaki adam alayhisalam rasulaku kamagen wada gannawani kombai ki gaata era kun evs bae den sawalaki nabiyaka vanya kuriga rasulaku wanje nabiyaka vanya kuriga rasulaku wanje ei nabiyaka vannani kuriga rasulage shariye diru mattaka adam alayhisalam kuriga evs mihaku vesne insanaku vesne එහෙම ආදම අලයිහිස්ලාම් කියන නබියෙව් වෙස්නු රසූලෙව් වෙස්නු නූහ আলাইহিসসালাමයි අල්ලාහ් ෆනොවි එම්මෙ ෆුරතමන රසූලාවස් අදි නබියාවස් දැන් බයර් රිවායත් එක බර ඉද්‍රීස් আলাইহিসসালাম නූහ නූහ আলাইহিসসালাමගේ කුරින් වාකම එකමකෝ ඒ ඉත්තිෆාගෙන් නූගේ මස්සලේ ඉත්තිෆාගෙන් නූ නූහ আলাইহিসসালাম කම බොඩක් පුරය වෙනි ඒ එම්මෙ ෆුරතම රසූලුකම අදි එම්මෙ ෆුරතම නබීකම කොම්මයක නූහ আলাইহিসসালাম ගෞම්ගේ මීහුන් හුරිහා රසූලුන් දෝකොෆි අල්ලාහ් ඒ කරවනි ඒ එම්මෙ රසූලක දෝකුරිකමට්ටක ඒ නූහ আলাইহিসসালাম දෝකුරිකමට්ටක එම එව්වස් රසූලකන් අලුවන්න මෙන් ඉන්කාර කොග්ගෙන් නොවාන මුරිහා රසූල් බේකන්න කී අල්ලාහ්ගේ හදරතුන් වඩාගෙන් හග්ගු බේකලුම්කන් අලුවන්න මෙන් ගබෝලු කරන් ජෙහෙන <coughs> කීර්ති කුර්ආනුක අල්ලාහ් කරවනි තිල්ක රුසුල් ෆද්දල්නා බාදහම් අලා බාද් මින්හුම් මන් කල්ලම අල්ලාහ් වරෆා බාදහම් දරජාත් අදිය කුරින් අල්ලාහ් වහී කරවා ෆාවේ ලා නුෆර්රිකු බයින අහදින් මින් රුසුලි ලා නුෆර්රිකු බයින අහදින් මින් රුසුලි වම්මයකස් අල්ලාහුම වහී කරවණි ඊමාම් වි මිහුන්ගේ බස් කමුක වාන්ජි හෙනි මිහෙන එමිහුන් පුරන්ජි හෙන ලා නුෆර්රිකු තිමන්නම ෆරගෙන් නුකරමේ ලා නුෆර්රිකු බයින අහදින් මින් රුසුලි රසූල් බේකලුගේ තෙරන් එව්වස් දෙබේ කලෙක්ගේ දෙමෙදු හරම් ෆරගෙන් නුකරම එව්වස් දෙබේ කලෙක්ගේ දෙමෙදු හරම් ෆරගෙන් නුකරම අනෙන් ආදි අල්ලාහුම කරමේ තිල්කර් රුසුලු ෆද්දල්නා බාදහුම් අලා බාද් ඒ රසූල් බේකලුන් තහි කි එබේකලුන් එබ්බේකලු කන එබ්බේකලෙක්ගේ මච්චති මන් අල්ලාහුම ආයි කරෙවීමේ මින්හුම් මන් කල්ලම අල්ලාහ් වරෆා බාදහම් දරජාත් ඒගේ තිරන් අල්ලාහ් බස් එවස් වාසිතා කන්න එවස් හුරහෙන්නති අල්ලාහ් බස් වහි කුර විවේකලම් වස් වේ මිසාලක මූසාගේ ෆානා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මූසාගේ ෆානා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මෙන් අල්ලාහ් සුබ්හානහු තාලා බස් වහි කුරවි වාහක ෆුළු දෙක්කෙවි අල්ලාහ් සුබ්හානහු තාලා වාහක ෆුළු දෙක්කෙවි අල්ලාහ්ගේ රසූලා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ආශා මූසාගේ ෆානා අල්ලාහ් වාහක ෆුළු දෙක්කෙවි මූසාගේ ෆානා වාහක ෆුළු දෙක්කෙවි කොන්තනකෝ ತೋರು ಫರ್ಬದೈ ಕ್ಯಾರಿ ಭೀಮುಗ ಭೀಮುಗ ಅಲ್ಲಾಹ್ ಮೂಸಾಗೆ ಫಾನ ವಾಹಕ ದೆಕ್ಕೆವಿ ಅಲ್ಲಾಹ್ ಉಡುಗ ಭೀಮುಗ ಮಿಮುನನಿ ಮೂಸಾಗೆ ಫಾನ ಹುನ್ನೆ ಭೀಮುಗ ತೋರು ಫರ್ಬದೈ ಕ್ಯಾರಿ ಎತನು ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲ ಮೂಸಾಗೆ ಫಾನ ವಾಹಕ ದೆಕ್ಕೆವಿ ವಕಲ್ಲಮ ಅಲ್ಲಾಹ್ ಮೂಸಾ ತಕ್ಲೀಮಾ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲ ಮೂಸಾಗೆ ಫಾನ ವಾಹಕ ಫುಳು ದೆಕ್ಕೆವಿ ಎವ್ವೆ ಸೂರ ಹೆನ್ನತಿ ಹಮೈ ಫದನ್ ಅಲ್ಲಾಹುಗೆ ರಸೂಲ ಮುಹಮ್ಮದ್ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಮ ವಾಹಕ ಫುಳು ದೆಕ್ಕೆ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲ ಉಡುಗ මිරාජ ಅರಾವಡಾಗಿನ್ ನಿವರೇಗ ಉಡುಗ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವ ತಾಲಾ ಅಲ್ಲಾಹ್ ಗೆ ರಸೂಲ್ ಅಹಮದ್ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ವಾಹಕ ಫುಳ ದೆಕ್ಕೆ එහෙම ඒගෙ තෙරෙන් එබවේ බයිර් රසූල් බේකලුන් අනෙබ්බේ අනෙබ්බ රසූල් බේකලුන්ගේ මච්චන් මායිවෙෆා මිසාලකන් හුරිහා රසූල් බේකලුන් නවර මායිවෙක මනි උලුල් අසුමුගේ රසූල් බේකලුන් ඒ නූහ් මූසා ඊසා ඉබ්‍රාහීම් මුහම්මද් මේ ෆස් බේකලුන් ඒ මේ ෆස් බේකලුන් මේ අල්ලාහ් සුබ්හානහු තාලා හුරිහා රසූල් බේකලුන්ගේ මච්චන් මායි කුරවවා බේකලුන් දැන් මීගෙතර මායිකමුගේ තර්තිබ එල්මෙරින් බයක් කරවාෆන් එම්මෙ මායිබ්වෙගෙන් වා රසූලකි ඒ මුහම්මද් ගෆානේ දැන් ඉබ්‍රාහීම් ගෆානේ දැන් නූහ් ගෆානේ දැන් මූසා දැන් ඊසා මේ තර්තිබ මේ අල්ලාහ් සුබ්හානහු තාලා මායිකරවාෆව තර්තිබකි දැන් එහෙන් එහෙන් රසූල් බේකලු එහෙන් වීම අල්ලාහ් සුබ්හානහු තාලා මිතාංගමි බයන් කරවා බයාන මි ආයතකමි බයන් කරවා බයන් තාරදු වේතයිබා කුරිග ඇතක අල්ලාහ් මකරන් ලා නුෆර්රිකු බයින අහදි මින් රුසුලි තිමන්නමෙන් රසූල් බේකලුන්ගේ එව්වස් දෙ බේකලෙක්ගේ දෙමෙදුක ෆරගෙන් නොකරමයි ෆරගෙන් නොකරමයි තාරදුනෙන් නොවේ අල්ලාහ් සුබ්හානහු තාලාගේ දෙ කුර්ආනගේ දෙ ආයතේ තාරදුනෙන් නොවාන එක්ගතකයි සාබිතු දෙ ආයතේ තාරදුනෙන් නොවාන තාරදු වෙජ්ජා වානි එන් ආයින් ඒ මන්සුඛ් අනන් ආයි සාබිතු මිසක තාරදු වයි බහරු මිසාලක ෆිරිමරුවා අං හිම්මීහා ফিরিমারওয়া আংহেম মিহা নহো ফিরিমারওয়া আংহেম মিহা নো জিনে কুরা মিহা জিনে কুরা মিহা আংহেম মিহা ඒන ගේබන්දුග බෑන්දාරේ උමරු දුවහු උමරු දුවහු ගේබන්දු කුරාශ ප්‍රථම කුර්ආනුග මියති උමරු දුවහු ගේබන්දු කුරුමා එන උමරු දුවහු ගේබන්දු කුරුමා ප්‍රථම කුර්ආනුගයි දැන් අනෙන් ආයතුග මියයි එමීහුන්ගේ තෙරෙන් මීහකයි ෆර්ස් ඉඳෙෆහුර මීහව කමුගවඤ්ඤා රජම කුරාශ මීහක එක්ගොතකස් නීඳ හුරි මීහක මොකෝ විඤ්ඤා සතේක ඉතිෆාරු ජහාර සතේක හද්දු ජහාර එනගේ ගෑගා එහම දෙ දෙ ආයින් එවත ආරතුවේ හගීගතුක තාරතුන්න නෙවෙයි මීග තෙන ෆුරතම ආයත කිය මන්සුඛ වේවා ආයත ඒ ආයතක හුකුම් බනි මන්සුඛ වේවා එයි අං අං හෙනකු ෆාහිෂමලේ කොෆියන ගේබන්දු කොෆ බෑන්දාර උමරු දුවහු ඒ ආයතක හුකුම් බනි මන්සුඛ කරවවා එයි ෆහුන් ෆහුන් ආයතක හුකුම් බනි සාබිත වේවා එම ගුරුවානුගේ එබ්බෙ සාබිතු දෙ ආයතේ තාර්දන්නවා දැන් මිතං කෝ මානයකි මිතං අල්ලාහ් සුබ්හානහු තාලා ෆුරතම ආයතකින් වැහි කුරන් ලානු ෆර්රික බකරසෝ ලානු ෆර්රික බයින අහදින් මින් රුසුලි ඒක ෆහුම් මි බයන් කුරන් තිල්ක රුසුලු ෆද්දල්නා බඅදහම් අලා බඅ එම මීගේ මානයකි ෆුරතම ආයතගේ මානයකි ලානු ෆර්රික බයින අහදින් මින් රුසුලි තිමන්නමෙන් එවස් රසූල් බේකලුගේ තෙන එවස් දෙ රසූල් බේකලෙක් ගෙදෙමෙදු ෆරගෙන් නුකුරමේ ඊ රසූලකව් වමුගේ ගොතුම් රසූලෙක්ගේ හයිසියතුන් ෆරගෙන්න කුරමේ කොම්මේ බේකල කිවසේ අල්ලාහුගේ අදරතුන් වා රසූලෙකේ ඒ රසූලකව්වමුගේ හයිසියතුන් එවස් ෆරගෙන්නේ එකමක මායික්කමුගේ හයිසියතුන් ෆරගු එබහරි ෆරගු එබහරි මායික්කමුගේ හයිසියතුන් එයි රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අල්ලාහ මේ මායික් කුරෙව්වි එයි මියරාජ් වඩාගෙන විරේග එකලේගේ ෆානු බයිතුල් මක්දිස්ගා මස්ජිදුල් අක්සාගා එකලේගේ ෆානු හුරිහා නබී බේකලුන්නාගේ ඉමාම් වේ නමාතු කුරෙවි ඉමාම් වේ හොරිහාන විවේකලුන්නාගේ මස්ජිදුල් අක්සාගා එකලෙෆන් නමාද කුරවි ඉමාම හොරිහාන විවේකලුන්නාගේ දැන් හොරිහාන විවේ නවිවේකලුන් වනි අවහාරේ ෆතා එකමක අල්ලාහ් කුල දුම්වන්ත ඒ හොරිහා වේකලුන් ඒ වගතු එකලෙක ෆානක ෆහයි පුලුක නමාද කුරුමු මිසාලක රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කොම්මේ උඩ කුන් නබියකු දෙක වැඩාගේ ෆොරත්තම උඩුන් ආදම්ගේ ෆානා බද්දලේ වැඩාගේ ආදම් ෆානා වාහක වෙස් දෙක්කේයි මූසාගේ ෆානා බද්දලේ වැඩාගෙන ඊසාගේ ෆානා බද්දලේ වැඩාගෙන ඉද්‍රීස්ගේ ෆානා බද්දලේ වැඩාගෙන ಇಬ್ರಾಹಿಮ್ಗೆ ಫಾನಾ ಬದ್ದಲೆ ವಡಾಗೆ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಉಡುಂ ವೆಸ್ එකමගේ බේකලුමනි අවහාර වේවා අල්ලාහ් සුබ්හානහු තාලා කුඩදුම් අන්තත ඒ බේකලුන නබද්දල කුරවු ඒ අල්ලාහ් උදව් උදව් කමෙන්නු මිසාලක බිලාල්ගේ ෆානු බිලාල්ගේ ෆාන කියදී ඉන්සානේ රසූලෙ වෙස්නු නබියෙ වෙස්නු Allah Allahගේ රසූලගේ අස්හාබය ಬಿಲಾಲ್ಗೆ ಫಾನು ಬಿಮುಗ ಹುಣ್ಣವಿ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ಸ್ವರ್ಗೆ ತೆರೆಂ ಬಿಲಾಲ್ಗೆ ಫಾನುಗೆ ಫಿಯಾವಳುಗೆ ಅಡ ಫುಳು ಫಿಯಾವಳ ಫುಳುಗೆ ಅಡ ಫುಳು ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ಅಡ ಎಸ್ಸೆವಿ ಎ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಾಲಾ ಕುಳದು ಮಂತಕಂಗೆ ಅಲ್ಲಾಹ್ಗೆ ಕುಳದು ಮಂತಕಂ ಅದಿ ನರಕಯಕಂ ಅಲ್ಲಾಹ್ ನುಲವ್ವ ತಮೀಹಕು ಎಹನ್ನು ನರಕಯಕಂ ಅದಿ ನುಲವ್ವ ಮೀಹಕು ಐ ಅದಿ ಮೀಹುಂ ತವ್ವಿ ಕವ್ವಳುಗ යාමිද්ව සෑමතා මිහිස්තකු නරකයක් දාන එකමකු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් නරකයෙන් දෙක වඩාගෙන නෙවෙයි මිහුම් නරකයෙන් දෙක වඩාගෙන නරකයක් දාන හුරි හැම්මෙන් නරකයක් දාන හුරි හැම්මෙන් දෙක වඩාගෙන අද රසූලුල්ලාහ් සන් දෙක වඩාගෙන මිස්තහුන්ගේ හුරි හැ ෆයිෆුත්තකින් ආදම ගියාමෙත් දුවහා හමය එකලෙක් ෆානක උම්මතුන් අන්නාන හුරි හැ එම්මෙන්ගේ ෆයිෆුත්ත අදි දුනියන් නාන්න මේ හුම් වෙස් ඒර දුනියන් අදි නාන්න මේ හුම්ගේ ෆයිත්තබ් වෙස් තක්කාලම රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ලියෆවා ෆයිත්තා එකම කුලියානි කොන් එරකෝ එකුජ්ජ බාලෙම කොම්මෙ මියකොස් බාලෙම ෆහුලියම් ෆෙෂේනියස් ಅಲ್ಲಾಹ್ ಕೂಡ ದುಮ್ಮಂತೆ ಹುರಿಯಾಕಮೆ ದೆಕ್ಕೆ ಮೈಸಾಬಕಿ ಕಾಯಿನಾತುಗ ಗಿಯಾಮತ ಹಮಯ ವಾಂಗ್ ಹುರಿ ಹುರಿಯಾಕಮೆ ಅಲ್ಲಾಹ್ ದಿನ ಒಡಿಗೆ ಗಿಯಾಮತ ಹಮಯ ವಾಂಗ್ ಹುರಿ ಹುರಿಯಾಕಮೆ එකලෑන් මොළක් දෙන වඩගින් එකලෑන් කන්ට්‍රෝල් එකේ දරුන් එව්වස් කම නැට්ටාගෙන දාන හුරි හාකම එකලෑන් මොළක් දෙන වඩගින් ඒ කායනාත හෙද්දවිය කලාගේ ගියාවතාම වාන හුරියාකම කලාගේ ඉල්මු ෆුලු ගවේ දෙම් මිකන්දත්තම් මි වණියකම කලාගේ මජබූර් කුරවෑගෙන නන්නු එවස් මියා කන්තක් කුරණී මි හුරියාකම සවබකි අල්ලාහ් සුබ්හාන වතාලා හුරියාක එච්චෙක්ගේ තකුදිර වනි ලියුවාෆ එකම කු මීස්තකුම් මිකන්තත්තම් මි කුරණී අල්ලාහ් මජබූර් කොගෙන නන්නු hem visnagen wana hem visnafiya warabbodu kushe kun hiyen ei misalaka miistak mihaku mi bunani timanna minu ba kantam mi kuri allah liwwa fotima ei e nanu bune kama ko hiyo kame ko fae allah li ubafo time ke timan namikan kurani nubakan tami kurani nubakan taka dima ko semen allah li ubafo time mi kan timan namikuri hiyo kame ko fa ki vehen nubuna bien ama hem bune vidan te na ha ki ho ko hiyo kame ko fa es ekam ko nubakan tak ko fa minwar fulun enami hujjain hasil kurani e mulin nubah ඒන අල්ලාහු ලියුවීති එකන්තක් කුරණීය නු හකිගතුවා ඒන කුරානේ තීව අල්ලාහු ලියුවී ඒන එකන්ත කුරාන තීව අල්ලාහ් ලියුව්වි අල්ලාහ් ලියුව්වි ති කුරානියෙන් නො හැවස් මීහා කොම්මෙ මීහා කොස් එකම කුරාන තීව අල්ලාහ් ලියුව්වි අල්ලාහ් ලියුව්වි ති හැවස් මීහා කම කුරාන අල්ලාහ් හැවස් මීහා කම මජබූරන් නො කුරාන හැවස් මීහා කයි ඉක්තියාර දෙ වැෆ මියති ඉක්තියාර දෙ වැෆ මියති හේවමගුන් හිඟම් බේනු මියා හේවමගුන් හිඟම් බේනු බෑමගුන් හිඟම් බේනු මියා නොබෑමගුන් nen kom meka rasul be karun nan iman wa mitanga midani rasul be karun nan hemme algondu allah subhanahu wa taala maik kuravi rasul be kare kumai ves kuran jehen hama ekani faragu nukuran jeheni faragu kurun huddawegen nuwani rasulaka vumuge haysiyatu komme be kale kos rasulaka vumuge haysiyatun hama hama allah ge hadratuga Musa ಅಲೈಹಿಸ್ಸಲಾಮ ಕಿ ರಸೂಲ್ ಬೇಕಲೆ ನೂಹ್ ಅಲೈಹಿಸ್ಸಲಾಮ ಕಿ ರಸೂಲ್ ಬೇಕಲೆ ದೆಬೇಕಲುಂ ಅಲ್ಲಾಹುಗೆ ಹದರತುನ್ ರಸೂಲಕವ್ವಮುಗ ಹಮ ಹಮ ದೆಬೇಕಲುನ ಕಿಸ್ ರಸೂಲು hama hama ekamaku maikkamuge haysiyatun tafaat maikkamuge haysiyatun tafaat hama egotan allah subhanahu wa taala insanum veseka kone ko maccha vani maik kuravaf insanum ves vani eh kone ko maccha maik kuravaf kama allah maik kuravaf vani faisa verinnennu fagirunge maccaka dom mihun kalum mihunge maccaka mainu kuravva allah subhanahu wa taala digu miha kurumiha ge maccaka mainu kuravva sifa huturu miha sifa riti miha ge maccaka mainu kuravva අල්ලාහ් සුබ්හානහු තාලා මායිකරවි තක්වා එම්මෙ තක්වායරු මීහා ඒනගේ දරත් තිබි මීහුන්ගේ මච්චා එහෙන් වෙගෙන් අල්ලාහ් සුබ්හානහු තාලාගේ රසූලා හජ්ජතුල් වදාගේ දුවහු හජ්ජතුල් වදාගේ ඛුතුබාගේ කලිෆාන හදීස් ප්‍රකරවණි ඒ මීස් තකුන්නේ ලා ෆදුල අලා ලා ෆදුල ලි අරබියින් අලා අජමියින් එවස් අරබ්බකන් අජමියෙක්ගේ මච්චකන් මායිකමෙන් නොවේ ولا لعجمي على عربي ادي افس عجميك مچك افس عجميك عربيك مچك ما يكمنته ولا لاحمر على اسود ادي دميهك කළුමීහෙක්ගේ මච්චකම් මායිකමෙන්නතේ වලා ලි අස්වදාලා අහ්මර් අදි කළුමීහක දොම්මීහෙක්ගේ මච්චකම් මායිකමෙන්නතේ කුල්ලුකුම් මින් බනි ආදම් තියබෑමි හුන් හුරිහෑම්මනකි ආදමගේ දරින්නේ වා ආදම මින් තුරාබ් ආදම හෙද්දෙමුනි මෂින්නේ වෙලින්නේ හුරිහාම්මෙන් ති ආදමගේ දරින්නේ ආදම හෙද්දමුනේ මෂින් එම්මෙන් එම්මෙන් හැම හැමයි දෙන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ආයි කියවා විදාලවනි ෆරගෙන් හුරියා ෆරගු හුරි තග්වා වෙරි කමගයේ එහෙම අල්ලාහගේ හදරතුගේ එම්මෙ මායිබ් එකෙන් වනි කිතම්මෙ සිෆහුතුරස් කිතම්මෙ ෆගීරකස් තක්වා වෙරි වෙජ්ජය මියක් අල්ලාහ් අල්ලාහ් සුබ්හානහු තකේ තුගානක වහී කරවනි ඉන්න අක්‍රමකුම් ඉන්දල්ලාහි අත්කාකුම් තියබෑ මිහු කර අල්ලාහගේ හදරතුගේ එම්මෙ මායිබ් එකෙන් වා මිහකි එයි තියබෑ මිහු කර එම්මෙ තක්වා වෙරි මිහායේ ಬಿಲಾಲುಗೆ ಫಾನ ಕಿಸಿಫ ಹುತುರು ಬೇಕಲೆ ಎಕಲಿಗೆ ಫಾನ ಕಿ ಹಬುಷ್ಕರಾಗೆ ಬೇಕಲೆ ಎಫ್ರಿಕಾ ಬೇಕಲೆ ಎಫ್ರಿಕಾ ಬೇಕಲೆ ವರ ಸಿಫ ಹುತುರು ಬೇಕಲೆ ಕಮಕ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ತಆಲಾ ಗೆ ಫಾನ ಮಾಯಿಕ್ ಪುರವಿ ಕಿಯಾ ಮಚ್ಚಕ ಸುವರುಗೆಗೆ ರಸೂಲುಲ್ಲಾಹ್ ಸಂ ವೆದವಡಾ ಗೆನ್ನವಿ ಕೊಮ್ಮೆ ಗಂಡವರಕು ಎಕಲಿ ಫಾನುಗೆ ಕುರಿಂ ಬಿಲಾಲುಗೆ ಫಾನುಗೆ ಫಿಯಾಳುಗೆ ಆಡುವೆ එහා මායික් බේකල එහා මායික් කරවල්ලාහ් සුබ්හානහු වතාලා එහෙම එහෙම්බෙන් රසූලුල්ලාහ් සමාදේශ කරන ඉන්නල්ලාහ ලා යන්දුරු ඉලා අජසාමිකුම් වලා ඉලා ස්වරිකුම් වලාකින් යන්දුරු ඉලා කුලූබිකුම් ආමාලිකුම් අල්ලාහ් තාලා තියාබෑමගේ ජිස්ම තහකන් නොබල්ලවයි අල්ලාහ් තාලි අදි කියන් හේ තියාබෑමගේ සිෆතහක වෙස අල්ලාහ් නොබල්ලවයි හිතම්මේ රීච් වෙස අල්ලාහ් ගතවත වෙස ෆරගන්නේ තියාබෑමගේ තන හිතම්මේ හරිගඬ රීච් එකස් හිතම්මේ මූණු බුරුසූර රීච්ස් අල්ලාහ් ගතවත වෙස ෆරගන්නේ ekama rasulullah de walakin yanzuru ila qulubikum wa a'malikum ekama allah subhanahu wa taala tiyaba mihunge terem ballawa kamaki tiyaba mihunge hittakasha tiyaba mihunge amalutakasha e allah ballawa ichaki hittakara amalutakasha මීහාගේ සිෆය කන්න බල්ලව අල්ලාහ් සුබ්හානහු එහෙම අල්ලාහ් සුබ්හානහු තාලා මේ බල්ලවනි තක්වාරකම ඉන්සානුන්ගේ තරම්වස් එබවේ එහෙම මායික්කන් එබවේ මායික්කන් අල්ලාහ් තාලාගේ හදරත් කම යනි කොම් මෙහෙම අලගොන්න මෙන් එතරේගේ මායිමි වනි කොම්බය මුස්සන්දි රහුගේ බොඩ බොඩ තින් එමි හොමි මායිවන් එමි හොන කිතනු ලෆාකස් කිතන් වක්කම කරස් කිතන් මෙනු ලෆාකන් තහෙ කොරියකස් කිතන් මෙවර ඛියානත් තරියකස් අලගොන්න මෙන්ගේ බොඩ තිමි හුම් අලගොන්න මෙන්න මි මායිවනි ෆෑසා හුරි මියා කරහුගේ ෆෑසා වෙරියක් ඒ නමි මායිවනි අලගොන්න ehna buna bahe vejjavi ken muni rafuga e allah gador ta emihunge nei maikame narakayak ginaen danti bi jabbar duniyage mi jabbar kongolona mihun narakayak ginaen dani narakayage ginai duniyage mussandin දුනියේග මුස්සඳිකමුග උළුණු ජබ්බාරුන්නා වෙරින්නා මිමිස් මිහුන් නරකයෙන් මෙගිනයි එහෙමක නරකය ස්වර්ගයා එෆාර්ක අරයරුම් වෙච්ච නරකමි පුරණි තිමන්නගේ තෙරේගයි මියොති ගදෆද වෙගෙන් වාමි ස්වර්ගේ gemiyone nikametinta duniyaga nikamet kongono mihu ginai suwarge den allah subhanahu wa taala harukari bahum bas vidal man naraka vidal fa allah ikurawani naraka tiwestiman allah ge makhluqake suwarge westitiman allah ge makhluqake ti narakain timan timan allah azabu devwani timan allah edi bodigen fimiha kashe adi suwargen rahmulawani westiman allah ebekan edi bodigen fimiha kashe එම දුනියගේ එම්මේ රංගලන් උලම් මිදිමා කුරණී හත්තා দুনিয়াকে তিবি নিকামেতিং করো এই ইসলাম দিন এম ফরতাম কবুল করি কম ব্যাং আলুং রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম তাবায় বাডাগে নেম ফরতাম আলুং আলুং আলুন তাবামং আই রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম দোয়া করে ইসলাম দিনা এভস কালা গাদফাদ মিহা কুনাস কেন দোয়া করে এহাদ দাবরক আল্লাহুম্মা আইজ্জাল ইসলাম বিআহাদি বিআহাদি রাজুলাইন আহাব্বা ইলাইক উমর ইবনে হিশাম আমর ইবনে হিশাম বা উমর ইবনে খাত্তাব এহাদ দাবরক কালা কোয়ে উমর গফানা අබූ ජහුලා මි දෙමීහුගේ තෙරෙන් ඉබ අල්ලාහුගේ හදරතන් එම්මේ ලොබුවති මීහක හිදායත් දක්වා මිදීනන් එමීහෙක්ගේ සරියෙන් ඉස්සෙද් දෙවාෂි ඉස්සෙද් දෙවාෂි එමීහෙක්ගේ සරිය මිදීනා ඉස්ලාම් දීනා එහා නිකමෙති කොන් අයි දුවා මි කරවවනි එමීහුගේ තෙරෙන් මීහක ඉස්ලාම් කරවවන් මිදීනන් ඉස්සෙද් දෙවාෂි අල්ලාහ එහෙම දීන් ෆෙරිගෙන් අයි වර නිකමෙති ගොතෙක් ඉස්ලාම් දීන් ෆෙරිගෙන් අයි එම ජබ්බාරුන්ත මිදෙන ගින නරකය අලගොන බොඩේ තින අලගොන මගතරේක මායිබ්බේ ෆමිවනි එමිහු එකම අල්ලාහගේ අදරතුගේ එමිහුනන අල්ලාහගේ හදරතුගේ එම්මේ මායිබ්බේ ගම්වනි අලගොන මගතරේක එම්මේ තග්වා වෙරමියා තග්වා වෙර ඉවරකන් අල්ලාහ එන මායි කුරබ්බාන තක්වා වෙරකන් එනගේ ඉස්සෙන් අල්ලාහ සුබ්හානහු වතාලා මීස්තහුගේ තරේක ලබ්වාන රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම හදීස් වල කුරබ්වනි අල්ලාහ සුබ්හානහු වතාලා එකනගේ අලකන් ලෝභි කුරබ්වා ෆිනවා අලකු දෙකේ ලෝභී වොඩි ගන්නවා ෆිනම අල්ලාහ් සුබ්හානහු තාලා එකලංගේ අලකු දෙකේ ලෝභී වොඩි ගන්නවා ෆිනම ජිබ්‍රීල වහී කරවයි ඒ ජිබ්‍රීලේ තිමන් අල්ලාහ් මිවෙනි මිහකු දෙකේ ලෝභී වොඩි ගන්නවා ෆීමේ එහෙම කලේක් ෆානුස් එන දෙකේ ලෝභී වඩා ගන්නවා එහෙනම් ජිබ්‍රීල ඉස්ලාම් ලෝභී වඩා ගන්නවා දැන් ජිබ්‍රීල් ඉස්ලාම් කොම්මේ උඩග්ග ඊලාන කරවවා ඒ මිහුඩුග අහළු වෙරින්නේ අල්ලාහ් සුබ්හානහු වතාලා මෙවැනි මිහකු දෙක ලෝභිය උඩ ගන්නවා ෆියේ අදි තිමන් කලේගේ ෆානස් ලෝබි වඩාගේ ෆේම හතිය බෑම මිස් ලෝබි වඩා ගන්නවා මුලි උඩුග උඩුගේ අහුල් වරින් යොන් හුරිහා මලායිකෙ බේකලුන් එනද කේබ ලෝබි වඩා ගන්න දෙන් එහිඳ හුරිහා ඉන්සානුගේ හිටකන් අල්ලාහ් එකන්තන් එබ ලව්ව ඉල්හාම් කුරව්වා බ අල්ලාහ් සුබ්හානහු වතාලා එකලාගේ අලුතකුන්ගේ හිත දැන් අලුතකුන් වෙසේනද කේබ ලෝබි වේ එහෙමම අල්ලාහ් රුස්සම් මසහි කුරන්නේ අල්ලාහ් රුසම් මිස්තකුන් රුස්සා ගන්න අල්ලාහ් රුසම් මීහක මසක් එක්කොෆියා අලතකුම් වෙසේනග මච්ච රුහේන ෆුරතම බයකු මිහුන් හසද වෙරි යදානක් මකු ෆහුන් එ මිහෙග මච්ච රුහිගෙන් දානේ හුරිහාම කීවෙගෙන් ඒ අල්ලාහ් රුසම් එන මසයි කුරීම ඒ අල්ලාහ්ගේ අයිප්පුලුගේ ඉංගිලි ෆුලතහුගේ දරුගවනි හුරිහා එම්මෙන්ගේ හිට්තා හුරිහා එම්මෙන්ගේ හිට්තවනි ඉන්න කුලූබල් ඉබාදි බයින අසාබිර් රහ්මාන් යුකල්ලිබු කයිෆ යෂා rasulullah hadis ful karani huriha alatahu ge hittavani allah subhanahu wa taala ingi ful ingili ful tahu ge demedu ge yuqallibu kayfa yasha e amurabba allah subhanahu wa taala irada kuravi gotaka e hitta qalbu ge maane kiyus emurum em vegen hita arabi homi kiyani qalbu hitu hitan arabi homi kiyani konname qalbu qalbu ge maane ki emurum මෙහෙන් එඹුරේ එච්චකේ හිතකේ හිතුගේ ආබදු එක් ගොතකන් හොර ඇතහින් එව්වස් මීයක් එව්වස් මීයක හින් ආබදු එක් ගොතකන් හොර ඇත නොහුන්නා තෆාතුව මොගන්නා එම අල්ලාහ් සුබ්හානහු වතාලා එකලාන් ඉරාද කරේ ගොතකන් හින් එබ අමුරව්ව එහෙන් වෙගෙන් රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි හාසක රම්ලෝම් මහුගේ රේතහු ගල් කුරව්වා දුවා මි ખાસ බයි ෆර් සජිදා සජිදාගේ දමු නමාදුගේ සජිදාගේ කුරව්වා දුවා යා මුකල්ලිබල් කුලූබ් සබ්බිත කල්බි අලා දීනික් ඒ යා මුකල්ලිබල් ඒ හිත්තන් අමුරව්වා ෆරාතේ මියලාගේ හි දීමති සාබිත කොද්දෙව්වාෂි දීමති සාබිත කොද්දෙව් ويا مصرف القلوب صرف قلبي الى طاعتك හිත්තං අමුරබ්වා ෆරාතේ තිමන්නගේ හි තිමන් අලාගේ හි අමුරාලව්වාෂි ඉබරස්කුලාංගේ කියමන්තරික මාදිමාල අමුරාලව්වාෂි වාකි මිදුවා රසූලුල්ලාහ සමරගිනෙන් කුරෙවි එම හිත්තම යන අල්ලාහ් සුබ්හානහු වතාලාගේ අයිප්පොළුග එකලංගේ ඉරාද කුරෙවි ගොතකන් ඒ හිත්තංගේ අමුරබ්වා එකලංගේ එහෙමම එකලංගේ රුස්සම්මසයි කුරම්වි ආයිෂතුගේ ෆානෙද්දෝ මුආවියතුගේ ෆානු මුආවියතුගේ ෆානුගේ ඛලීෆා කමුගා එකලේක ෆාන මේ වඩාගෙන නැවි මදීනාය මක්කාය වඩාගෙන මදීනා මේ වඩාගෙන නැවි එකලේ ෆාන උන්නේ ශාමුක ශාමුක එකලේ ෆානුක වෙරිකන් ඔති ඒරු ශාමුක ශාමුක රාග ඒරු ඉස්ලාමී ඛලීෆා කම ඔති ශාමුක මුආවියතුක ෆානුක වෙරිකමුග මුආවියතු මුආවියතුක ෆාන වඩාගෙන ආයිෂතු ෆාන මිදන්නවනි ආයිෂායේ නසීහත දෙවවාශ එකම කුමා දිගුණු කුරාශ නසීහත දෙවවාශ එකම කුමා දිගුණු කුරාතිගේ ආයිෂතු ෆාන විදාලවනි අල්ලාහු රුස්සාෂ නීස්තකුන් nurussafas miistaku nurussafas allah russar age miistamu itame ruliya kamuga vinamas allah russamasai kurash erun allah ruhiyodi gannawane tibage macca adi miistakum vas allah russawane tibage macca ekamaku miistakunge ruhumattaka allah ruliveri kuravvafiya allah vas nurussawane tibage macca adi miistakum vas ruliveri kuravvane allah taala tibage macca එහෙම අල්ලාහ් රුස්සා මසයි කුරම් වි කොම්මේ මීහක් වස් ඒරුම් මීස්තකුම් වසේනගේ මච්චර රුහේන එයා ඛිලාෆු මියද වලකොන මේ මුජ්තමාව මීහක් වෙච්ච කියාපානති සුන්නතකන් අමල කුරම් බිරුගානේ මීහක් වෙච්ච කියාපානේති දීනන් උලම් බිරුගානේ මලාමේ කුරාන තේන මලාමේ කො කබලා වෙලාට මිහර කලේති උලේ ගොයි තීමි zamaana කුලේ ගොතෙන්න ඕනේ බරාබර නමාද කුරුමා බරාබර රොදෙමි තීමි zamaana කුලේ ගොතෙන්න ඕනේ තියෙක් ගොතකවි මීස්තකුම් තිමාගේ ෆුරාවරුගේ නුලෆා රහමච්චරින්ත එච්චි කියාපානකම දීනන් නූල මිතන්නේ සුන්නත ෆුරගස්ති මිතන්නේ මිස්තහුගේ මලාමත එන බෙබෙන්වනි මීහුන්ගේ රුහුන් අල්ලාහ්ගේ රුහුමෙන් එන බේනමෙන් නොවේ ඒකේ සබම හයිගතුක වෙගෙන්දනි කොම්බයක නිසානක නොබයක මුජ්තමෝග මේ උලේ කුදින් එමීහුන් හිතන් අරා කාර තිවන්නේ වරන් ඉස්සතුගේ මේ උලනේ තිවන්නේ ෆෙන්නරෙමින් පිරුවස ගන්නාන ඉක්තරාම් කුරාන බල එවර මිස්තකුන් රුලියන්න බයක මුජ්තමෝග උලේ නැතා ಹುರಿಹಾಗೆಗ್ಗೆ ಮೀಹುಂಗೆ ಮೀಹುನ ಲಾಣೆದ್ದೇನ ಹುರಿಹಾಗೆಗ್ಗೆ ಮೀಹು ಲಾಣೆದ್ದೇನ ಮುಳಿ ಮುಜಿತಮಗ ಹುರಿಹಾ ಫರ್ದುಂ ಎಮಿಹುನ ಲಾಣೆದ್ದೇನ එකමක එමිහුන ෂේතන විස්නාදී ෆේතිබි කලෙමෙන් තිතිබි වරන් ඉස්සතුගේ කලෙමෙන් ඉස්සතුගේ තිබයක මී රටකුනෙතේ මීහුන් කලෙන් දෙක බිරු ගන්නානේ කලෙමෙන් ඉහ්තරාම් කුරානේ කලෙමෙන් මගිගේ හිඟාෆදාර මීහුන් කලෙමෙන් ඉස්සෙක් කුරානේ ඒගොත ෂේතන විස්නාදී හැමෙන් හයියතුගේ එම්මෙන් රුලියාදේ බේනදේ ඒ නුබෑකන් උලේ මීහුන් දෙක ඒ කිව්වේ අල්ලාහ් මීහුන් නුරුස්සවාෆේ මීහුන් එනක මෙච්චර ලොයර් කුරවවා ෆේති එහෙම මීස්තකුන් උලියා දේන දෙක එකම ඒ මීහුන් එහි කුරණි හැංගොතක එහෙම අලගොන මසේ කුන අල්ලාහ් රුස්සා අල්ලාහ් රුස්සා මසේ කුන වි මීස්තකුන් ලොයර් කුරා කුර ඔෆවස් ආ කොම්යක මිතාංග මේ වාහක දෙකම මෙතන රසූල් බය කරන ඊමාම වා බෙහෙගතුන් රසූල් බය කරනගේ තෙරෙන් අල්ලාහ් සුබ්හානහු වතාලා වනි බයක් මායි කුරවවා එබ්බයක් වන එබ්බෙක් ගෙමච්චා එමෙ අල්ලාහ් යකන තිල්ක රුසුලු එමෙන්නකේ රසූල්න ෆද්දල්නා බඅදහම් අලා බඅද් egetene ebbayaku anebbayak gema chatimen allah maay kuravime warafa ba'dahum darajat adi egetene baymihunge darajata timan allah ufullevime rasulullah sallallahu alaihi wasallam hadis fukuravani wasila wasila ki swargege maqame ke ei e maqam emme alat allah galata honteren emme alakari ekarigen veswani e maqam emme mati maqam ei swargege wasila ki unu maqam ei timan kalege faanu kamuga umman ummidu kurame timan kalege faanu ehma tiya baa mihunge teren komme miha kos bange bange afahu timan kalege faanu wasila devman edi allah dua ko difiya timan kalege faanu ge shafaa'i qiyamet dohge miha kan hagwane timan kalege faanu ge shafaa'in hagwane ema allah algon men bange ge fahunga ba dua koran jehe aati muhammadanil wasilata wal fadila aati muhammad ya hadda ba skala ko ආති මුහම්මදනිල් වසීලා මුහම්මද් ගෆාන වසීලා කියන මකාම දෙවාශි වසීලා කියන මකාම දෙවාශි අද අල්ගොනෝ මේ දුවා කරන එකනි ෆාන මකාම මහමූද ෆොන වාශි මකාම මහමූද සක්ව කමනි හැම එකන රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම ඒ ගියාමෙත් දුවහක අර්ශුක දරුගාවා මකාමෙන් එයි ඒ ෂෆායිත් තිරිය මට්ටක රසූලුල්ලාහ සල්ලල්ලාහු හැම එකනි රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම මකාම වඩා ගන්නවා එහෙන් එබ්වස් රසූලු බේකලක ඒ මකාම වඩා ගන්නව හොද්දෙන්නු ලිබේනේ ඒ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම අල්ලාහ් සුබ්හානහු වතාලා වාදු කරවවා මකාමෙන් එයි අසා අන් යබ්අසක රබ්බුක මකාම මහමූදා කුර්ආන් එක අල්ලාහ් කරන අසා අන් යබ්අසක රබ්බුක මකාම මහමූදා හැම කරුණු අල්ලාහ් සුබ්හානහු වතාලා කියාමෙත් දහකලේ ෆාන ෆොනුවානේ මකාම මහමූදා ಮಕಾಮ್ ಮಹಮೂದ್ಗೆ ಮಾರಕ್ಕೆ ಹಮ್ದುಲಿಬಿಗೆಂಬ ಮಕಾಮ್ ದಿವಿ ಹಿಬಹಮಾನ ಕುರಾನ ಹಮ್ದುಲಿಬಿಗೆಂಬ ಮಕಾಮ್ ಐ ಅರಶುಗೆ ದರ್ಹುಗಾವ ಮಕಾಮೆಂ ಐ ಕಿಯಾಮಿದ್ವಹುಗ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನ ವತಾಲ ಹಿಸಾಬೆಲ್ಲ ಮಟ್ಟಕ ವಡಾಗನ್ನವಾನ ವಜಾ ರಬ್ಬುಕ ವಲ್ ಮಲಕು ಸೊಫ್ಫನ್ ಸೊಫ್ಫ ಕಲಿಯಕ್ ಫಾನ್ಗೆ ವೀರ್ ರಸ್ಕಲಾಂಗೆ ದೋಹಗ ವಡಾಗನ್ನವಾನೆ ಹಿಸಾಬೆಲ್ಲ ಮಟ್ಟಕ ಅಮಿಸ್ತಾ ಹುಂಗೆ ವಲ್ ಮಲಕು ಸೊಫ್ಫನ್ ಸೊಫ್ಫ ಅದಿ ಮಲಾಯಕ್ಕೆ ಬೇಕಲ್ವ ಸಫ್ ಸಫ ವಡಾಗನ್ನವಾನೆ දැන් මිසාරක මිස්තකුන් එතාංග කොලත් තිබෙන් ජිහේ මුද්දහු දිගුවගේ මිස්තකුන් එමෙ ෆරතම දාන ආදම আলাইহিস සලාම් ගේ හදරත අරිහා ඔස් දන්නවානේ ආදමේ හරමෙන්න මි මිතාංග මි වගුතු ලුයි කො හිසාබල්ල මහ ෆට්ටා දෙව මගේදී ශෆායිත්තර වේ දෙවාශ ආදම ගේ ෆාන විදාලවන තිමන්නේ කන්නු කරේනේ තිමන්නවන අල්ලාහන් උරදු උරදු උරදිෆය ඒ අල්ලාහ මනා කුර විගහම් ෆරික් කුලෝ වැෆ් දැන් නූහ් আলাইহিস සලාම් ගේ අරිහා වඩා ගන්නා නූහ් আলাইহিস සලාම් වස් uzur verivan ekale fanus vani gaum gamis takon bad dua vis kuravaf kamyakas dem wada emihum wada Musa alayhis salam gare Musa ge fan vidalon koy me be kale kwes Ibrahim alayhis salam gare Ibrahim alayhis salam vidalon timanna mani tindogu he difae Allah tindogu he difae timanna ka vanu kerene tikan kuraka edwahuge emme be kanu tibeni istarajjassa istarajjassa evves be kare evves chike vidalwa kanu kere den මූසා আলাইහිස්සලාම් ගාරිහව වඩා ගන්නවා මූසා আলাইහිස්සලාම් ගාරිහව වඩා ගතිය මූසා আলাইහිස්සලාම් ස්ෆාෆේ බයන් කරවන්න තිමන්න අතුමනි මිහක් මරබෙෆය තිමන්න යකන් නොකරන දැන් ඊසා আলাইහිස්සලාම් ගාරිහන් අන්නාන් ඊසා আলাইහිස්සලාම් ගාරිහන් ආස් දෙන්නේ ඊසා আলাইහිස්සලාම් උසර උසර බයන් කරවදන්නාන තිකන් එමෙ කටිකම් වා මිහක් තිමන්න විදාලවන් හැ එයි එම්මෙ ෆහුග නබියා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම දැන් හුරිහා මිහම් මුහම්මද්ගේ ෆානු ගාරිහව වඩා ගන්න අන්නානි ආම එකලේක ෆානු වඩා ගන්නවා නිමකු මකාම් මහමූදා ඒ අරුෂක දරුකාවා මකාමෙන් ඒ කලිෆාන විදාලවනි තිමන් කලිෆාන කන් නේගේ තාංග තිමන් කලිෆාන ඔය වේනේ වගුතෙන් එහා දිගු වගුතෙක්ගේ කලිෆාන ඔය වේනේ තාංග එහිඳ අල්ලාහ් කරවාන ඉර්ෆා රාසක යා මුහම්මද් ඒ මුහම්මද් කලිෆාන ඉස්තරෆුලු ෆුල්ලවාර වස්අල් තුත කලිෆාන එදි වඩා ගන්නවා එච්චකන් එදි වඩා ගන්නවර කලිෆානගේ එච්චෙද් දෙවේනේ වෂ්ෆාතු ෂෆා අදි කලිෆාන ෂෆා ඉත්තරිය වඩා ගන්නවර කලිෆානගේ ෂෆා කබූල් කරවේනේ එහෙම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එම්මේ මායිවගමන ගියාමෙද්ද හොගස් එම්මේ මුහිම්මු කන්ත අල්ලාහ් එකන්තක් කුරුමුගේ ඉක්තියාර දෙවානි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඒ හිසාබල්ලමන් ෆෙට්ටෙම මට්ටක ෂෆායිත්තරි වඩාගෙන නොමුගේ හුද්ද එහිඳ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ෂෆායිත් හිසාබල්ලම මට්ටක ෆෙට්ටෙම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ෂෆායිත්තරි වඩාගෙන නම් එහිඳ හිසාබල්ලම ෆෙට්ටේනි දැන් ගොම්මයක අල්ලාහ් සුබ්හානහු තාලා රසූල් බේකලු මයිකුරහ මයිකුරවා හැමනි හුරිහා රසූල් බේකලු ගතරෙන් මයිකුරවා ෆා මෙවනි අල්ලාහ් සුබ්හානහු එම්මෙ මයිකුරවා මෙවනි ෆස් රසූල් බේකලු ඒ උලුල් අසුමුගේ ෆස් රසූල් බේකලු එම අලගොණ මෙන මිහායිසා මෙගේ රසූල් බේකලු ඊමාම් වන් ජෙහෙනි කොන් ගොතකක්කා එගෙජ්ජ දැන් අල්ලාහ්ගේ රසූලයන් අලගොමන තෆ්සීල් කොන් ඊමාම් වන්ජේන ඊ මුහම්මද්ගේ ෆානා එකලේක ෆානු ගෙන්නේ හුරිහච්ච කලමුන හිෆන්ජේන හිකුරේ හුරියාකම කුන්තුරු වන්ජේන এই কুরআনকে আল্লাহ হিকরাবানি ওয়ামা আতাকুমুর রাসূল ফাখুযুহু ওয়ামা নাহাকুম আনহু ফান্তাহু তিবামিন আল্লাহকে রাসূল আমর কুরবি হুরিহা কামে তিবামিন কুরাহরে আদি মানা কুরবি হুরিহা কামে কোন তিবামিন দুরবাশ এমে গলিফান আমর কুরবি হুরিহা কামে গলগন্ডম কুরআন জিহেন এরুম গলগন্ডমেন না රසූලුන තබායන අල්ලාහගේ රසූලාගේ සුන්නතකන් අලගොඬ මෙන් ඉන්කාර කොෆිනම හඳාම් බහට්ටාති රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම සුන්නතකන් අලගොඬ මෙන් ඉන්කාර කොෆිනම ඒන හුරිහා රසූල් බේකලුගේ දවු කුරි හුරිහා රසූල් බේකලුගේ rasulakam ena imanen no iman kamge errukun ena kiben gelligen ediyai enage iman kam furiham gen nudan iman vikam kan nuan emme rasul be kale gandan ban rasul be rasulullah sallallahu alaihi wasallam sunnatam malamek ko gen nuan timan nukurave halige sunnatam malamen nukure erum was tankulan azab kuda malamek ko fiya allah subhanahu wa taala double azab azab ge double le bade ei ena nukuri kamuge azaba e sunnatan amal nukuri kamuge azaba adi rasulullah sallallahu alaihi wasallam sunnata furassar kurmuge azaba রাসূলুল্লাহ সাল্লাল্লাহু আলাইহি ওয়াসাল্লাম সুন্নতা ফুরসার করুম কি হাকিগত রাসূলা ফুরসার করুম এই আলগণমেঙ্গে সিফাতা বের ফুরুম ফেনা সিফাতা মিসার কামি রাসূলুল্লাহ আমর কুরব বিতার গণমেং কুরা কান্তত্তা একান্তত্তা কামি সা কামি হকু মালা আমে কুরি রাসূলুল্লাহ আমর ন কুরব বিনা মকা আলগণমে সন কুরআন মিং এভস কামে আমর কুরব বিমা আলগণমে কান্তা মি কুরানি দে মি হকু মালা আমে কুরানি একামা কফিয়া এনা হাকিগতকে মালা আমে কুরি কাকা আল্লাহ রাসূলা ಅಲ್ಲಾಹ್ಗೆ ರಸೂಲಾಂ ಹೇಗತುಗೆ ಏನೇ ಮಲಾಮೆ ಕುರಿ ಅಲ್ಲಾಹ್ಗೆ ರಸೂಲಾಂ ಏನ ಮಲಾಮೆ ಕೊಫಿಯ ಮಲಾಮೆ ಕುರುಂ ಕುಫ್ರವ್ರನು ಬ್ಯಾಕಮ ಇಲ್ಮೆರಿ ಮಿದಾಳವನ್ ಫುರಸ್ಸಾರ್ ಕೊಂ ಮಲಾಮೆ ಕುರುಮಕಿ ಕುಫ್ರವ್ರನು ಬ್ಯಾಕಮಕೆ ಏ ಮುನಾಫಿಕುಂಗೆ ಅಮಲೆ ಏ ಮುನಾಫಿಕುಮತಿ ಎಮ್ಮಾಡಿ එමිහුම් මි ෆාඩ ෆාඩගේ වාහක මි දක්කනි සහාබින් නම් මලාමිකු කන්ත මි කරණේ මිහුන්න කී බඩන් උලේ බයකේ තබෝ කන් කරා මෑකේ තෝ බඩන් උලේ බයකේ මිහුන්න කී මි කහල මි කහල බයකේ කිය කියාන් ෆාඩ ෆාඩ ගවහද කනක අස්සාබය කරේ කන් ඉවඩන් රසූල් රසූල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අස් දන්නවනි දෙන්න විරමියනි කුරුවන් එමි හුනා බේගොතම් බාවලබ්බා ඒන ඇස් මිදන්නනි අල්ලාහ් රසූලාය ඉන්නමා කුන්නා නහූදු වනලබ් තිවන්න මෙන් හැම මජරද් දෙක්කි වාහකේ කේ හගීගත දෙක්කි වාහකේ නෝනේයි කියේ අල්ලාහ් රසූලා කී කවිදාලනේ කුල් කුල් අබිල්ලාහි ව ආයාතිහි ව රසූලිහි කුන්තුම් තස්තහසිඋන් කලිෆාන විදාල වාහරේ අල්ලාහ්ගේ ආයත්ත කරා الله رايك نانغ آيتك رايك نانغ رسولنا رسولان هتي بهم امتي فرصة القرآن لا تعتذروا وزر بيان القرآن قد كفرتم بعد إيمانكم تبا هم كفرون تبا من كافر وجه إيمان مفهوغا එහෙම විමා මේ සුන්නත මලාමෙක් කුරමකීමි වරන්න බෑ කමෙන් වර එවස් මිහක නුකුරා හාලුක මලාමෙක් කුරුන් දුරුව එර්මස් එන් අසාබුතා ලිබේනියන අසාබුතන් කොළලු ඉවාන ನುಕುರಾ ಹಾಲು ತಿಮಾ ಸುನ್ನತಂ ಅಮಲ್ ನುಕುರಾ ಹಾಲುಗ ಎ ಕುರಾಮಿ ಹುನ್ನ ಮಲಾಮೆ ಕುರುಮು ಎಕ್ಕಿಬಾವೆ ಎಯ್ ಮಕ್ಕಾಗೆ ಮುಶ್ರಿಕುಂ ಕಂತ ಕುರಿ ಗೊತೇ ಎಮೆ ಕಮುನ್ ಸಲಾಮ ಇವೆ ಮುಸ್ಲಿಮುನ್ನೇ ಕಿಯನ್ಯ ಮುಸ್ಲಿಮುನ್ನೇ ಕಿಯನ್ಯ ಕಂತ ತಕುನ್ ಸಲಾಮ ಇವೆ ಕೊಮ್ಮಿಯಕಸ್ ಮೀ ರಸೂಲ್ ಬೇಕಲ್ ನಂಗೆ ಇಮಾಮಕಿ රසූල අල්ගොණ්ඩමෙන් තෆ්සීර් කොන් ඉමාමන් ජන අල්ගොණ්ඩමෙන් රසූලා රසූලාන් ඉමාම මකී කොබෑකන් අල්ගොණ්ඩමෙන් එතන දරුසෙග්ග බයන් කොෆවානි අල්ලාහ්ගේ රසූලා කියමන් තෙනමයි කොබෑකන් සුන්නතත් තබාව මකී කොබෑකන් ඒ වරක්ගෙන දරුස්තහුගේ බයන් කුරයිෆවානි එහෙම ඒගොතන් අමල කුරම් වී රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම තබායිම අලගොන්න මෙන්න එහෙන් රසූල්නස් ඊමාම් විකමුගවානි ಅಲ್ಲಾಹುಗೆ ರಸೂಲಾಂಗ್ ಅಳ್ಕೊಂಡ್ಬಂದು ತಬಾವಿಗೆ ಎಕಲೇಫಾನು ಗೆನಸ್ದೇವಿ ನಮೂನಾಗ ಅಳ್ಕೊಂಡ್ಬಂದು ಹಿಫಾಗೆ ಎಕಲೇಫಾನ ಮುರ್ಕುರವಿಕಂತತ್ತ ಕಿಯಮಂವೆಗೆ ಎಕಲೇಫಾನ ಮನಾ ಕುರವಿಕಂತತ್ತಕುನ್ ದುರುವೆಗೆ ಅಳ್ಕೊಂಡ್ಬಂದು ಎಕಲೇಫಾನ ಇಮಾಮ್ ವೆವೇನಿ ಎಕಲೇಫಾನ ಫುರ್ಹಮಂಗ್ ಇಮಾಮ್ ವೀಮ ಅದಿ ಹೆನ್ ರಸೂಲ್ ಬೇಕಂಡು ಅಳ್ಕೊಂಡ ಇಮಾಮ್ ವೆವೇನಿ ಎಕಲೇಫಾನ ಅಳ್ಕೊಂಡ್ಬಂದು ಕಾಫರ್ ವಜ್ಜಿಯ ಎಕಲೇಫಾನು ಕಂತಕ್ಕ ಅಳ್ಕೊಂಡ್ಬಂದು ಉರದಿಜ್ಜಿಯ ಹೈಗತುಗೆ ಹುರಿಹ ರಸೂಲ್ ಬೇಕಂಡು ದೊಗು ಕುರವುನಿಯೆ ಎಮ ಮಿಹಾ ಹಿಸಾಬ್ ಅಳ್ಕೊಂಡ್ಬಂದು ಮಾದಮ bayan qurani akhirat duhan imam maki ko bayakan akhirat duhan imam maki ko bayakan irad qurani madama bayan qurani dem miyat tafsir kiya أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم اللهم هي قرآن كي قرآن وإذا وإذا لقوا الذين آمنوا قالوا آمنا وإذا خلوا إلى شياطينهم قالوا إنا معكم إنما نحن مستهزئون الله يستهزئ بهم ويمدهم في طغيانهم يعمهون اللهم يكربني يبامهم إيمان بمستقنا بدل بنتي كم بيه මුනාෆිකු මුනාෆිකුගේ වාහකත මියන්නනි ඒ මුනාෆිකු ඊමාන් වි මීහුන්නා බද්දල් වාහිදු පුනතේ අහරමමනි කලිමෙන්නා හුගේ කයිම්නා එකුගා බයකේ අහරමනකි මුමිනුන්නේ දැන් වයිදා khalaw ila shayatin දැන් එමිහුන්ගේ ෂයිතානන් තක එමිහුන් එක හරි වාහින්දු ෂයිතානන් තක එමි පුනනි එමිහුන්ගේ කාෆරුන් එමිහුන් ඒ අස්ලු රට්ටි හිවකෙන් උලේ එමි අස්ලු එමිහුන්ගේ රහමත්තේරි කාෆරුන් කාෆරුන්ගේ ගාතක් දාහින්දු මි පුනනි කීකේ قالوا inna ma'akum අස්ලු හරමනි කලිමෙන්නා හුගේ අස්ලු හරමනා හරමවනි කලෙමනා හොග ඉන්න ඉන්නමා නහනු මුස්තහසිඋන් අහරමෙන් ඒ මුමිනුන්නා එක්කන් අස්ලු එමිහුන්නා එක්කන් මජාකොන් එමන ෆුරස්සාර කොල්ලා උළු නියස් ෆුරස්සාර කොල්ලම් වෙගෙන එමිහුන්නා එක්කන් මේ උළු එමිහුන්නා මජා කොල්ලම් වෙගෙන හකීකතුක හරමවනි කලෙමනා මේ මුනාෆිකුන් මේ මිමිහුන් කන්ත ඒ ෆෑදාවා කොලකන් අවදොස් තිබෙනි ෆෑදාවා කොලකන් අලගොන්න මංගේ තෙරෙම් වෙස් ලක්ක එෆද බාවතුක මිහුන් අබ ෆේනේ ෆෑදාවා කොලක එවරම හක්ගුනෝනස් එනං එබැංගේ මිසාලක හග්ගකි මිගොයින් නූංකන් එකම කොකොළ මිසාක ෆෑසා කොළ ලිබේති නුවත එනුම් වෙස එච්චෙන් එන ලිබේති වේ කොළන් එන තබාවගෙන් දනි හැම එඟි හුරේ මේ හග්ගු නූංකන් බාතිලුකන් එනං එගේ හාල එන දුනියවි ෆෑදා කොළක ලෙඹිගෙන් එදනි දුනියවි ගොතුන් එනං එලිබේ ෆෑදා කොළ අදිම එන එලිබිගෙන් දනි අලුගණු මංගේ තෙරෙන් හැම රීතිකො ෆෙන්න මන්සරෙම්මි හුරිහා බේ ෆුල්නස් ෆෙනිගෙන් දාලා ඒක මාන කියනගේ හිතකු නැතේ ඊමාන් කමුගේ zarrevs ඊමාන් කමුගේ zarren හොරි නමස් එකන් ඒ ගොතකන් එනනු කුරාන ඒන එදනි දුනියවි එදුම ෆාසා අදි බයිෆාර කුෆුරුගේ බස්තව්වස බබුනේ තී හග්ගු කමුගේ විය සහරමනු දානමෙතිය කහරම් බේනවනි ෆාසා කොලක් ෆාදා වා කොල කරේ හරමෙන් ලැබෙන හොදු දුලුම් වෙස බබුනේ බොන ෆාති මේ හොලොන කම්පතුන් අඩවස හැෆෝ ආලුගොන හරමෙන් දානි කොම්මස් ෆාදා ඉලිබේ කොලකෂ ඒ දුනියවි මාද්දී මාද්දියතම් මි තබාවෙනි එර මාද්දියතම් මි තබාවෙනි රෝහානියතකන් එන තබායන් වේ හයියතු වේරක මාදිය මාද්දියතන් එන තබාවනි එලොන ෆෙන්න දුනිය විගොතම් ෆෑදා ලිබෙන් හුරි එච්චකන් එන එදනි ආඛරතුග අල්ලාහ දෙවවා සවාබකා දිමාරකන් එන බේන මෙන්න වේදා එම මි මුනාෆිකුන් ගාමලෙන් එමි හුන්දාන අබදොස් ෆෑදා වා කොලකා මුස්ලිමුන් එමිහු හංගුරාමෙන් වඩා ගන්නවා හින්දු ගනීමාතන් හිප්පවෑගේ මුස්ලිමුන් වඩා ගන්නවා හින්දු එමිහු ගදනි මුමිනු ගාත කොස්මිමුරණ කීකේ අහරම කරීමෙන් නායු ගේවනි අහරම ෆාතුක තිබි කරින්න දුවා කොද්දේරේ එහෙජ්ජ බලිමිහුන් ගේ කන්තත්ත බලහට්ටා දේරේ මිකහල බහනාතම් මිදකනි මුමිනු ගනීමා හිෆෑන් හැම ඒකෙන් එච්චලි බේතෝ කාෆරුන් කොළ මදද ලිබේනු කාෆරුන් ගදවා හින්දු මිහුන් ගොස් කාෆරුන් කොළ අහරම අස්ලු එමිහුන් නායකෝ මෙවුලනි මෙන්න මජා කොජ්ජස්සුන් කොල්ලාෂ් අස්ලු හරමනිකයි එමනාගේ මී දෙකොලක් කෙනේ මිහුම් එමිහුම් නා බේගතුන් එමිහුම් මුසබ්බතබීන බයින ذلك ලා ඉලාහා උලායි වලා ඉලාහා උලා එමිහුන කිය දෙකොලක් කෙනේ මිහුනේ මි කොලකස් නොවේ මි කොලකස් නොවේ කාෆරුන් කොලකස් නොවේ මුස්ලිම් කොලකස් නොවේ එමිහුන් නමාදුස් කුරාන් නමාදුස් බරාබර කුරාන වයිදා කාමු ඉල සලාත කාමු කුසාල අල්ලාහ් කරෝනේ මිහුන් නමාද තිදවා හින්දු තිදවන කන්නෙක්ම ආයෝගයි මෙහර හඳාම් බහට්ටන් ජෙහෙ මි වරබ්බොඩු පොයින්ට මි නමාදු කන්නෙක්ම ආයකු තිබෙගෙන් කුරුම් ඒ මුනාෆිකුන්ගේ අමලේ එහෙම වෙන අල්ලාහ් සුබ්හානහු තාලා කියතු කුරාන් ගවහි කරවනි වයිසා කාමු ඉලස් සලාති කාමු කුසාලා එමිහුන් නමාද තෙදවා හින්දු තෙදවනි කන්නෙක්කමයි හොකේ නමාද එම කන්නෙක්කමයි අලගොන්න මං ගතිරංග බෆෙනේ හැම එකනි හතරක් වෙයි කොල්ලමුගේ මක්සදුක ඇස් නිත්තලාලාත නිත්තලාලා හදාත බෑවරමිය එවස් කහල ෆරවාතරිකම නොහොරේ නමාදුගේ හරකායිත්තා කුණු හොරේ ෆරවාතරිකම අයින්නගාර සම එවස් වාග්ගෙවස් නැති රුකුවක් දායරු සජිදයක් දායරු අයිවස් කොයික් ගොතන් මිහෙන් වෙස් බාවපාන මිහෙන් වෙස් බාවපාන මි අංගවපුර ගොතෙන්නු මි මුලින්ම නා ගොයික් ගොයි මි එන වෙන වෙන නමාදු හරකාත වෙස් රංගල පුරා ඒ ගොතන් එබ නමාදු කුර බෑවර මි හලවන එබ දෙකෙන් එමිහුන්ගේ නමාදන් එතෙදවනි කන්නෙක්කමයි අල්ලාහ් සුබ්හානහු තාලා මේ කීර්ති කුරාන ගම කුරානි ෆවයිලුල් ලිල් මුසල්ලීන් නමාදු කුරාමි හුන්න හලාකුට්ට නමාදු කුරාමි හුන්න නමාදු කුරාමි හුන්නම් හලාකුව බහට ෆවයිලුල් ලිල් මුසල්ලීන් නමාදු කුරාමි හුන්නම් හලාකුවට නරකයාගේ වයලු බහට්ටේ නමාදු කුරාමි හුන්න තුංගතක නමාදු කුරාබය ෆහතම බයන් කුරානි ෆවයිලුල් ලිල් මුසල්ලීන් අල්ලදීන හුම් අන් සලාතිහිම් සාහුන් එමි හුන්න කියේ නමාද ගාෆිල් වෙතිබ නමාදු කුරාමි හුන්න අල්ලදීන හුම් යුරාඋන මි හුන්න දෙක්කුන් තරිකම ගොතුන් නමාදු කුරාමි එමිහුන්නක් එහෙම්වේ එමිහුන්න අල්ලාහ් සුබ්හානහු වතාලා සවාබු දෙවමුගේ බදලුග නරකයාගේ අසාබ නරකයාගේ අසාබ වෙනවා නමාදව කුරේ එමේ බෙන්ගේ නමාද කුරාදී හැම කොම්මෙ මිහකස් වර්ගනුලි බේනකම් වෙසේ බයින්ගේ හැම කුරින් අලකොණම බයන් කුර ෆදා ලා ඉලාහ ඉල්ලල්ලාහ් දුලුන් කියාෆි කොම්මෙ මිහකස් වර්ගනුලි බේ ෆදා නමාද කුරා හැම කොම්මෙ මිහකස් වර්ගනුලි බේන ඔති නමාද කුරාමි හුන්න අල්ලාහ් සුබ්හානහු වතාලා නරකයාගේ වෛරු ලෙව්වි වාහක කුරාන්ගේ බයන් කුරබන් ඒ කීවෙගෙන් ඒ එමිහොන් නමාද ගාෆිල් වෙගෙන් තිබෙන නමාද කුරාතිය මුනාෆිකු මිහොන් මුනාෆිකු ගොතන නමාද කුරාතිය ඒ මුනාෆිකුන්ගේ නමාද වස් කුරේ එබ එකම කෝ එමිහොන් නමාද කුරා ගොයින් මි අල්ලාහින් බයන් කරවනි වා ඉදා කාමු ඉල සලාති කාමු කුසාලා එමිහොන් නමාද තෙදවර තෙදවනි ගාෆිල් කමා හොගේ කන්නික් කමා හොගේ නමාද තෙදවනි එම අලගොන නමාද කුරාන් කුරා ඉර ඛුෂුව ඉත්තරිකම් බාට්ටන් අබජිය නමාදුගේ ඛුෂුව ඉත්තරිකම් නැතෙජ්ජේ නමාදුගේ එව්වස් සවාබෙන් අල්ලාහ් නුරවාන නමාද කුරායරෝ එන මිසාරකන් හින්වති නුබා තනෙක්ග මිසාරක නුබා අමලු තහෙගේ තෙරේක හිබ්බා අවගෙන නමාද කුරන් හොර නමාද ගේ වෙස්සවා බෙන් ඔලිවේ නමාද කුරා වෙස් යෝකන්ත තවක හිග්ගෙන් කුලන් ජියනි සුවරුගේ තෙරේක අල්ලාහ් සුබ්හානහු තාලා බදු සිතන් අරවන් ජිහෙ නමාද කුරායරෝ තිමන්න අල්ලාහ් කුරා නමාද කේ මි අබදු ඒවත් එබාවතුක ඛියාල්ත හිතක බහට්ටන් ජිහෙ නමාද කුරායරෝ නුබා වෙස් ඛියාලෙ ගෙනස් කෙන්නුවාන ගෙන්නේ අන්න ඉර ෂයතනයි අධිගතකම වෙද්‍යස් ගදකමම වස් නෙරෙන් ජීහනේ ඛියාල හිත තෙරෙන් ගදකමම වස් එම මුනාෆිකුන්ගේ අමලතම් මිහිර මුනාෆිකුන් කමෙක් කුරාර කන්තක් කුරානේ ගොයි කුරිදෝ එමිහුන්ගේ බයන් අලාමයිත චලුන බයන් කුරීම් එමිහුන් වාහක දක්කඤා දොගු හදාන අමානාත වෙවිජයන් ඛියානයිත් රිවාන අදි නුබ අදි බයක අරාරම වෙජ්ජියා නුබ හඩි හුතුරු එච්චි දුරුන් බේර කුරානේ එමෙ ජේ ගොතක් කන්තක් කුරාමි හුන කිය මුනාෆිකුන් දැන් මුනාෆිකුන් එබ බෙහිගෙන් පාද දෙබයක දෙබයක මුනාෆිකුන් බෙහිගෙන් එබද එබ්බයකි ඒ අමලි මුනාෆික් අමලි ගොතු මුනාෆික් අනබ්බයකි ඊතිකාදි මුනාෆික් දැන් නරකයාගේ දෙමිහුන්නාන බයකි ඊතිකාදි මුනාෆික් නරකයාගේ දෙමිහුන්නාන බයකි ඊතිකාදි මුනාෆිකුන් අමලි මුනාෆිකුන් නරකයාගේ දෙමිනු තිබේන අමලි මුනාෆික් අමලි මුනාෆිකුන් කි මුනාෆිකුන්ගේ අමල කුරාමීහුන් මිසාලක බය ෆාරෙන් දොගු හෙදේමීහුන් පාහක බයි මිහුන දක්කාර දොගු හදා මිහුන් අම ඒගොත නුබා හඩි උතුරච්චි කියා මිහුන් අමානත වෙජ්ජියා ඛියානත් තරිවා මිහුන් මිකහල මිස් මිහුන් ආ වයිදා වාද අඛලෆාදි වයිදා වාද වාද වෙජ්ජ ඛිලාෆ ස්වාමි මි හතර කන්ද බයි රිවායත කොමිනි තිනේ එයි ඉදා හද්දස කදබා වාහක දක්කා ෆිය දොගු හදානේ වයිදා වාද අඛලෆ වාද වෙජ්ජ ඛිලාෆ වානේ වාදා ඛිලාෆ වානේ وإذا تؤمن خان أدي أمانة وجه خيانة تريوان أدي بخاري جهن رواية جميعاني أنني هتروان كم بيان كو فأي وإذا خاصم فجرا أرارم وجيا එන හඩි උතරච්චි කියන්නේ අඟ මේ අමලි මුනාෆිකේ එකම ඒ රිවායතේ එබෑන් රසූලුල්ලාහ් සමහදීස් වකන මේ හතරු කන්තන් මේ හැක කිබෑග මේ හතරු කන්තන් එක්ක වෙජ්ජකම ගවන්නා ඒ ખાලිස් මුනාෆිකේ ખાලිස් මුනාෆිකේ හතරු කන්ත මීයකෝ එන දොගු වාකේ දක්කන්නා හුස් දොගු හදාන්නේ මීහකු වාද විජ්ජනව ඛිලාෆය අමානත විජ්ජ ඛියානතරියස් වේවා අදි බයකා අරාරම් වඤ්ඤා හඩි උතුරු එච්චිය සබ කියා මි හතරු කන්තම් මිහෙ කිබෑ එම්මෙ මිහෙ කිබෑ ගොරජියා ඒන කි خالص මුනාෆික රසූලුල්ලාහ් සමහදීස් පුරකරන එකම කොමිසාරක මිහකු කිබෑගේ හොරි මිගෙන් බයස් සිෆතා ගොරජියා එන කි අමලි මුනාෆිකෙන් අමලි ගොතුම් මුනාෆිකෙන් එන කි ඒනෙන් අල්ලාහ් සුබ්හානහු තාලා ගියාමෙත් දොහක නරකයක අසාබු දෙවවාන එකමක අබදුගේ අබදක නරකයක් වෙන දෙමින ඕන්නාන ඒ එන මූමිනගේ ගොතුක හුරේ මරවෙජ්ජියා ඒනන්ගේ අමලුගේ අසාබ අල්ලාහ් ගියාමෙත් දොහක දෙවවාන එකමක ගියාමෙත් දොහක නරකයක වෙන දෙමින ඕන්නාන එකමක ඒතිකාදී මුනාෆිකුන් එමිහුන්න කිය නරකයක එම්ම අඩික තිබේ මිහුන් එයි බේරුෆුරන් ඊමාංකන් ෆාලකොන් එතරෆුරුන් කුෆුරු ෆරවාමියෝ eterfurun kufur farwa mihum ege terege daana misara ka beerfurun islam ne kiyagen kamako eterfurun emina lobiwani kaafarun deke ena beenwani kaafarun ge goim mitanga ba misara ka divhi rajya divhi rajyege misara ka mi emme mi bunani dawwa kurani muslimun ne huriyam menaki ekamako divhi rajyege fardun ge teren misala ka mihaku ena neede islam din ge evves hukumen mitanga onnaaka ඉස්ලාම් දිනුගේ එවස් අඛලාග මිතාංග ඔන්නාක එන නේද එනගේ හිතුග මෙොති මි රාජ්‍යක ඔන්නන් ජීහන් යුරෝප්ගේ තහසීබ එම් වෙජ එනයි කිවස ඉතිකාදි මුනාෆිකන් හඳන් බාට්ටා ඉතිකාදි මුනාෆිකන් එනයි කි ඒ කිව්වේ එන ඉස්ලාම් දිනුග හුරිහාකම කන් නුරුහෙෆ එනගේ හිතුග එනි කාෆරුකම් ෆොරවා ෆාගි ගතුවා කාෆරුන්න ලෝබි එමිහුගේ ගොත්තන් ඉස්ලාම් උයිතමෝග ෆෙත් ෆතුරන් එන එනි හිතුග ෆොරවා ඒකම බේර ෆොරුන් එනයි ෆාල කරන ඉස්ලාම්කම් එනයි කිවස ඉතිකාදි මුනාෆිකන් එම අලගොන්න මං හමසීදා ලෆ්සිගතුම් මා නගා ගන්නවාන ඉතිකාදි මුනාෆියක වානි හම කුෆුරු එතරේක අල්ලාහ කාෆිරුම් ෆොරවාෆ බේර ෆුරන් ඊමන් කප එන්නු එයා ගුලේ බෑවරු කන්තත්තන්ගේ බහුරි ඒක මච්ච ගියාස් කුර වෙන දෙම් මෙමි දෙන්නවි සිෆාවස් එයිවස් සම ඉතිකාදි මුනාෆියුන්ගේ සිෆාය එම ඉතිකාදි මුනාෆියුන් අල්ලාහ ලබ්වාෆන් නරකයාගේ එම අඩීග එමෙන්නා බේකත අල්ලාහ කුරබනි ඉන්නල් මුනාෆිකීන ෆි ද්දර්කිල් අස්ෆලි මිනන් නාර් මුනාෆිකුන් වාහන් කරවෙන්න නරකයාගේ එම අඩීගයේ නරකයාගේ එම්මඩීවයි අල්ලාහ් එමිහුම් මිබුනනි අහරමෙන් එමිහුන්නා ජෙස්සුන් කොල්ලියයි ගතු ජෙස්සුන් කොල්ලිය අල්ලාහ් මෙකරවනි අල්ලාහ් යස්තහසි බිහිම් වයමුද්දුහුම් ෆී තුගයානහිම් යමහුන් හයිගතුක අල්ලාහ් මෙන ජෙස්සුන් මෙකරනි අල්ලාහ් මෙන ජෙස්සුන් කරවයි අල්ලාහ් මෙන ජෙස්සුන් කියන මෙකරවනි වයමුද්දුහුම් ෆී තුගයානහිම් යමහුන් එමිහුන් අදී නුලෆා කන්තත්තහුගේ තෙරයා නුබහ කන්තත්තහුගේ තෙර ෆාෆතහුගේ තෙරයන් එබෑ මිහුන් දුව්වාලේ අල්ලාහ් සුබ්හානහු වතාලා එයි අල්ලාහ් මෙහොන නජසුන් කුරුමකි එයි එමිහොන් අයගතක බලා කිහා බොඩ මලියෙක්ග ජහිස ඇතිවි හාම මියදු මරවාරන් අල්ලාහ් සුබ්හානහු තාලා ගදෆද ආසාබ් ගතරන් එමිහොන් බරද්ද කුරේ ගදෆද ආස කිහා බොඩ මලියෙක්ග ජහිස ඇතිවි එම අල්ලාහ් අයගතක එමිහොන් නජසුන් කුරවන්නේ එමිහොන් මුමින් නජසුන් කුරීම ඒගේ මීග අස්ලු මානෙක මුමිනුනා මෙමිහොන් මේ ෆුරස්සාර කො ජෙස්සොන් කුරණි ජෙස්සොන් කුරීම ඒගේ වබායා ඒගේ අසාබ් අල්ලාහ් මිලවනකම් බැග්ගමච්ච මිබෑ මිහොන් ගමච්ච ලැබවීම හයිගතුග මිමිහු මුස්ලිමුනා ජෙස්සුන් කොග්ගෙන් අමිල්ල නෆ්සුතකේ තිහලාව කුරණි මුමිනුන ෆුරස්සාර කොග්ගෙන් මුමිනුනා ජෙස්සුන් කොග්ගෙන් හයිගතුග අමිල්ල නෆ්සුතකේ තිහලාව කුරණි උලායිකල් ලදීන اشتروا الضلاله بالهدى فما ربحت تجارتهم وما كانوا مهتدين اولئك الذين اشتروا الضلاله بالهدى منكه هدايه ديفا هدايه وكالافا مغفرة دون غنلميهم ඒ මොනාෆිකුන් නැකි හිදායේ වික්කාලාෆා ඒගේ බදලුග මග්ෆරතුන් ගණලි මිහුන්නේ ෆමා රබිහත් තිජාරතහුම් මිහුන්ගේ ව්‍යාපාරයකුන් එව්වස් ෆෑදන් මිහුනක නොකුරියේ වමා කානු මුහතදීන් අදී බෑ මිහුන්නක හිදාල් ලිබිගම් වාබය කමුගා නොවියේ مثلهم كمثل الذي استوقد نارا فلما أضاءت ما حوله ذهب الله بنورهم وتركهم في ظلماته لا يبصرون مثلهم أميهم مثال كده الله مثال تمجساني إباميهم ගුර්වානුගේ බහරි තෆාතු මිසාල තන් අල්ලාහ් ජස්වා ෆේ මිස්තකුන විස්නා දෙව මට්ටක මිස්තකුන් අදි මීහකු එච්ච බයන් කුරස් මීහ බයක කුරිමතිගේ එච්ච බයන් කුරස් මිස්තකුන වර ෆසීහෙන් විස්නේ උස්ලූබ මි වර ෆසීහෙන් විස්නේ ගොතෙම් මි මිසාල ත බයන් කො වර ෆසීහෙන් සිකුණ තකවන්න එහෙන්කම අල්ලාහ් සුබ්හානහු වතාලා මිසාල ත ජස්වා ෆේ බහරු කීති ගුර්වානුගේ වරග්ගින මිසාල ත එමෙ අල්ලාහ් සුබ්හානහු වතාලා මිසාල මසලහුම් එමෙ හුඟ මිසාලකි කමසලිල් ලදිස්තවකද නාරා අලිෆාන් අන්දන්ගේ මීහගේ මිසාලකේ අලිෆාන් අඬ ජහයන්ගේ මීහගේ මිසාලකේ ෆලම්මා අදාත මා හවුලහු දැන් ඒ අලිෆාන් අඬුන් ඒ අලිෆාන් අඬුගේ වරාගෙන් බා හුරිහාතන අලිකොෆ්ෆි හිඳු අලිෆාන් අඬ අන්දන් රේගඬ රේගඬෙක්ග මීහක මෙහෙර අලිෆාන් අඬන් අන්දාලි බොඩු බොඩු අලිෆාන් අඬ රෝකොල්ලි රෝකොල්ලිම වරාගෙන් බා හුරිහා හිසාම අලිවගෙන් දානතා එන්නවාන අලිවගෙන් දියා වගතුග ඒ අලින් හිඟන් තිබි මීහුන් හිඟන් තිබි මීහුන්ගේ ෆෙනුන් අල්ලාහ් සුබ්හානහු වතාලා ගෙන්දේවි දැන් ගෙන්දේවි මා අලිෆාන් අඬ ගොස් වැදක් කුරානතා අලිෆාංගණගේ ෆෑදා දෙන්න කුරාන ඒරක මර අලිෆාංගණගේ ෆෑදා අලිකොත් දිනුන් අලිකො අලිකොත් දින් වගුතුග මීහාගේ ලොලුගේ ෆෙනොම් මිදියයි දැන් දැන් වාන කීන දැන් අලිෆාංගණ හුරුම කියන්නේ තුම කේරුන් එහම හම විය හිසාව එමෙ අල්ලාහ් කර මසලහම් එමිහුගේ මිසාලකි කමසලිල් ලදිස් තවකද නාර අලිෆාංගණ ජහගේ මීහගේ මිසාලකේ ෆලම්මා අදාත් මා හවලහු කොම්මියකසි අලිෆාංගණ අලිෆාංගණගේ වරහාගෙන් වා හුරියාතන අලිකොත් ෆිහිඳු zahab Allahu bi nurihim Allah subhanahu wa ta'ala එමිහුගේ ෆෙනුන් ගෙන් දෙවියේ loluge fenun gendaviye watarakahum fi zulumatillah yubsun adi Allah subhanahu wa ta'ala ebami hun du kolleviye andiri kamuge teriyan nufenna gota ami hun lolan nufenna gota andiri kamuge teriyan ebami hun du kolleviye summum bukumun umyun fahum la yarjun ami hunake bir mamman andiri bayeke bir mamman kanu bayeke ami hunake fahum la yarjiun ami hun amra dinakan nanna ne dinan amra rujuwa nwana ebami hunne දැන් අනෙන් මිසාල අල්ලාහ් සුබ්හානහු තාලා බයන් කරවන්නේ දැන් මේ මිසාලි රද කරේවා මාදම මියදන් සවාල් පුරමුගේ කන්තා දෙවන ඒ කොන් දෙවන තකුබීර ආ කොම්මර කොතෙක්ග ආ කොම්මර කොතෙක්ග නෙග නගා කන්නේ හතර තනෙක්ගේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අන්නෙන් ගෙවි නමාදුග හතර තනෙක්ගේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අන්නෙන් ගෙවි හතර තන් ෆියවා එහෙන් තනෙක්ග අන් නගාගෙන වාන කාර නමාදුග අසර නමාදේ කම මිහි කුරේ ආ කරනවාද කරනවාද කොම්මෙතක බිරක් ගන්නගන් ජෙහෙතෝ සුවාලකි ආ තිවර රංගල සුවාල කරනවාදුග කොම්මෙ රකවතෙක් කොම්මෙතක බිරක් අයින්නෙන් ගවිකන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අරියකම් සාබිතෙන්නු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අරියකම් කරනවාදුග කොම්මෙ තකබිරකම් මෙහන් අයින්නෙකු මෙහන් අරම්මදේ ෆෝරේ කොම්මෙ තකබිරකම් අයින්නෙකු ඒ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අරියකම් සාබිතෙන්නු එකමකු එකන් සාබිත මාංගල්ලාහ රසූල් නබි අබ්දුල්ලාහි ඉබ්නු උමරුගේ කිබෑ මම අල්ලාහ් රසූලේ අබ්දුල්ලාහ් ඉබ්න උමර් කිබෙන් අදි උමර් ගෆාන් කිබෙන් මෙසාවිත එම් විමා එක රසූලුල්ලාහ් සම සාවිත නො හැම බයෙන් මිහුන අතෙන් නුනග ඒ රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සාවිත නුවාතිවේ බයෙන් මිහුන් අන්නග ඇයි අස්සාබය කලව කිබෙන් සාවිත වාතිවේ එම් විමා මිතාංග අලවණු දෙකේ ගොතුක එම්මෙ රංගල ගොතකි අයින් නෙගුන් කොම්මෙ තකබීරක කොම්මෙ තකබීරකන් අයින් නෙගුන් ඒගේ සබබකි කොබා සබබකි රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් කිබෙන් සාවිත නුවියක්කමක කලියක ෆාන කිබෙන් එකමක එවස් ඉන්කාරෙන්නේ සාබිතුවාක එකන් නුකුරව්ව මකන්නේ එහෙමම අස්සාබය කළහ කුරව්වාෆි කුරව්වීම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කිබෙන් එෆද කමක ඉන්කාර සාබිතුනවා කමක වඤ්ඤා අලුණ දෙකේ ගොතව කුරවේන එකන්ත එහෙම කොම්මේ තකබීරකන් අන්න එකම අලුණ දෙකේ ගොතු කෙම්මනා ගාලේ දැන් නුනේ ගියස් මස්සරේ නුනගාමි හවස වල බෑවර ආ දේවන සුවාස් ආයිසාගේ ෆාන මර්වජ්ජකමක් බොන ෆියානක අකීදාවෙස් නොබෑ ඊසාගේ ෆාන මර්වජ්ජකමන් ඉතිකාද කොෆි මිහානක අකීදාවෙස් නොබෑ සබකී රසූලුල්ලාහ කුර්කීති ගුර්වානුම් වෙස් සාබිත ඊසා ෆාන මරනවාක රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මුතවාතිර හදීස් මුතවාතිර හදීස කී ඒ එව්වස් මියක ඉන්කාර කරමුග හුද්ද ලිබිගෙන් නොවා හදීස් මුතවාතිර එතබ් බය කුරිවා කොෆවා හදීස මිකන මුතවාතිර මුතවාතිර කොස් සාබිතු ඊසාගේ ෆාන ෆහු සමානුග වඩා ගන්නවා නිකන් ඒ යදි ගියාමතුක අලාමත්තක උතන රසූලුල්ලාහ් සම් බයන් කරව ඊසාගේ ෆාන වඩා ගන්නවා නිකන් එජ්ජ අල්ලාහ් සුබ්හානහු වතාලා ඊසාගේ ෆාන සොලිබන් නෙන්ගෙවිරු දැන් සොලිමස් සෙන්න එතාංග වර්ගින මිහුන් ගබුල් කුර එකට ෆාන සොලිබන් නෙන්ගෙවේකන් අල්ලාහ් වලාකින් ශුබ්බිහ ලහුම් අල්ලාහ් කුර්ආන ගවේ කරවන්නේ අල්ලාහ් ඊසාගේ ෆාන වත්තරුගේ හැම් මිහක එතන ලෙව්වි එජ්ජ අනික අල්ලාහ් කියතුන වහී කරන්නේ වමා සලබූහු වමා කතලූහු යකීනා බර් රෆාහු අල්ලාහ් ඉලයි එමිහුනක කලිමන් සලීබක වෙසුනන් ගෙවේ අදි ගතුලෙව් වෙස් නුකුරවේ අදි කියන් හි අල්ලාහ් තාලා එකලන් හදරතන් උඩන් කලිමන් උෆුල්ලෙවිය කීති කුරාන දානක සරීහ සරීහ සුන්නතුන් වාකේ රසූලුල්ලාහ් සම හදීස් වසුලතකම් සාබිතු ඊසාගේ ෆාන් ෆහු සමානුක වඩා ගන්නාන කම ඒ දිමිෂ්කුක හුරි මිස්කිතක මුන්නාරු කර මිහාරුසේ මුන්නා දිමිෂ්කු කුදින් algon men gaatu algon nakko kiyawan dinesh kudin miharos kuna eba emunnar eba hatte tanga emunnar ge liefe inde bodu bodegga isage fan fa wada ganan mitanashe කොම්මයක ඊසාගේ ෆාන වඩා ගන්නවා එකම ඉන්කාරෙන් නොකර වෙන මුස්ලිමක එවස් මුස්ලිමක ඉන්කාරෙන් නොකර වෙන කොෆියානගේ ඊමාන්කම දෙතරේ ශක්කු ඉන්කාර කොෆියා දැන් තොබීමරකම් මරුවේ බොනන් දලීලෙක් ගෙන දලීල ඊසාගේ ෆාන තොබීමරකම් මරුවෙච්චකම දලීලෙක් ගෙනයි එයා ඛිලාෆත් දලීල් තන් ආසෙන් ඉරුකින ඊසාගෆන් මර්විකම දලීල් දක්කානි ෆුරතම ඊසාගෆන් මර් නොවාකම මුතවාතිරු හදීස් ෆුරතන් ඊසාගෆන් ඉන්නවි එම්මෙ ෆුරතම උඩුග එකරිෆාන බ ඉන්නවි කරිෆාන බ ඉන්නවි එම්මෙ ෆුරතම උඩුග අල්ලාහ් සුබ්හානහු තේ වගතු ජෙස් ජෙහි වඩා ගතමු ඊසාගෆන් මලායිකතෙක්ගේ දෙෆිය ෆුලුගේ එහිග වඩා ගන්නවා නබි මච්ච ඒ දිමිෂ්කුගේ ඒ මුන්නාරු කාරිය වඩා ගන්නවා නේ ඒ දජ්ජාල් හුන්නා නෑස් මොළි දුනියේගේ ෆිතුන ෆතුරාගෙන් දජ්ජාල් ඒනං එත බයකු තබවනා දජ්ජාලේ මේ ෆරතම හකුරාම ඊසාක ෆාන කුරවන්නේ දජ්ජාල දජ්ජාලු ගතුළු කුරාන ඊසාක ෆාන දජ්ජාලු ගතු කුරාන බය මේ දජ්ජාල අන්නානකම වෙසෙබ ඉන්කාර කුරේ බය මේ කම කුයති රසූලුල්ලාහ් සම අමර කුරව ෆහවත් තහියාතු ගස් දජ්ජාල වේ ෆිතන ඉස්ලාම දුවා කුරාන ෆහවත් තහියාතු ගස් දජ්ජාල ගේ ෆිතන ඉස්ලාම කුරමා දානික සොරිය හදීසුන් සාබිතු රසූලුල්ලාහ් සම සහාබිය කම ගා තමීමුද් දාරි රදියල්ලාහු අන්හු කලිෆාන් දෙකේ වඩාගෙන දජ්ජාල කොම්මියකස් ඊසාගේ ෆාන වඩා ගන්නවාන කම මුස්ලිම්ගේ ඉතිකාද ඔන්නන් ජෙහෙනේ ෆහු සමානුගේ යාමත් යාමතක බොඩති අලාමත හොතරන් අලාමාතෙන් ඊසාගේ ෆාන වඩා ගතුම් ආ ආයි මිය සොරන් අල සුවාලේ මෙහර අනේ ඉෂීඳ ඉඳගෙන නිදු නිදුනීම නොගෙල්ලෙනකම ගිනබේ කරන මේ විදාලවන්නේ ඉෂීඳ ඉඳගෙන ಅಸ್ಲು ನಿಂಜಕಿ ವುಲು ಗೆಲ್ಲೆ ಎಚ್ಚನ್ನು ನಿದಿಯಗೆ ಜಾತಕ ವುಲು ಲೆನ್ನು ಗೆಲ್ಲೆ e wudu gelle kantaka mi onnani de doron kure dorakun tobi echen nikutun tobi gotun ani kunna echen nikujiya wudu gelle niduma ko ege zaata ko wudu lenno gelle ege zaata ko wudu gelle ne nama rasulullah sallallahu alaihi wasallam gelle ne wudu kalifan awahar ful leppe yese kalifan wudu lenno gelle rasulullah sallallahu alaihi wasallam e kalifan khasa game e sababaki kiwe ege sababa bayan koro kalifan vidalwani timan kalifan ge තිමන් කලිෆානක ලොලේ නිදනි හිතෙන්නු නිද එහෙම කලිෆාන එංගේන කෑරිය මිහකු අයස් කෑරිය මිහකු නොච කලිෆානක ජිස්ම ෆුලුන් කම වියස් ජිස්ම ෆුලක් කම වියස් ඒ කලිෆාන ඉහසස්වාන් එහෙම ඒගෙන් එබැයිගේ නිදුමුගේ අස්ලු වුදු ගෙල්ලේ කමෙක්කමුක ලෙයිෆමි වනි දෙදොරුන් කුර දොරකුන් එච්චෙන් නිකුතුම්ගේ ඉහ්තිමාල් ඔති දෙදොරුන් කුර දොරකුන් එච්චෙන් නිකුතුම්ගේ ඉහ්තිමාල් ඔතිම වුදු ගෙල්ලේ කමුක මෙන්නවත අතිමාගේ අයි ජින්සි ගුණමනුගේ ජහිදාන කමුගේ ඉහ්තිමාල් ඔතිමා මුන් හොරහකානුල ඒ නිදි ගනේ ගෙන තකොම කම කරවුනස් එහෙම ඒ ඉහ්තිමාල් ඉනීම අස්ලු නිදි වුලුගෙල්ලේ කම කමුග ලේයිෆමියෝති එහෙම වෙගෙන් මේ ඔති වරගස් ෆරා රංගලන් හමජෙහිගෙන් ඉඳ මිසාරක කුඩ කුඩ නිදි කොලකුන් නිදුනින්න කුනි දෙජ්ජක වුලුගෙන් නුගෙල්ලේන එකම ලැඟිගෙන් ඉඳ නිදාසියා ගෙල්ලේන නුලෙඟි බොඩකකු හදාගෙන මිසාලක මිහක මිස්කිතුක ඉඳ නිදෙජ්ජක වුලුගෙන් නුගෙල්ලේන කම ඒකෙන් හැබැයි දලීල් තවස් මිසාලකන් ඒ අස්සාබය කන රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි ඉෂා නමාදු ලස්කුරවාරේරේ ඉෂා නමාදු රසූලුල්ලාහි සල්ලල්ලාහු වරක්ගෙන රේරේ වෛරේරේ ලස්කුරව වරෆහ ඒ සුන්නතෙන් ඒ ඉෂා නමාදු එකම බංගේ ගොවන්ජිහෙන වගුත බංගේ ගොයාෆ වෛරේරේ ලස්කොන්නු රසූලුල්ලාහ හදීස් කුරවනි ලවුලා අන්න ශුක්කා අලා උම්මති ලා අමර්තු බිතාඛීරිල් ඉෂා තිමන් කලිෆාන උම්මතක මී හුන්න උඳගු කමෙක් කමුකා නොවා නම ඉෂා නමාදු රේගඬ ෆස් කුරුමන් අමරු කුරෙවීම ඔය ඒ ෆස් කොක් කුරීම මායිවේ වේ දමු නමාදුගේ වගුතු කෑරි කොක් කුරීම මායිවේ වේ ඉෂා නමා දැන් මේ කලිෆාන ඉෂා නමාදු බයිඩේ ලස් කුරවා රේ රේ කල අසාබේ කල මිස්කිතුක තිබ්බවගේ මිහෙන් තිබ්බවගේ බා තාය ජීහෙවරන් බා ආහාර ෆුල්ලප්පා ඒගොත දැන් රසූලුල්ලාහ සම් වඩාගෙන මේ මේ කල වුදුනු කොංගලු නමාදු ෆට්ටවනේ වුදුනු කො එකරි ෆනච්ච කේස් විදාලන්නේ එහෙම ඒගේ මානෙකි ඒගොත තිබෙනි දෙජියා බුදුරෙන් නුගෙල්ලේනේ එකමක මිසාලක බයෙන් මෙ මි බණංජි හෙච්චෙන් ඒ අලුණ දේගොතක මීගේ වෙයි තෆ්සීල් හැම එකනේ මිහෙන් මිහෙන් දෙන්න පොනේ වෙනාම එකනේ එයි ඒගොතන් ඉඳ නිදා කොම්මෙ මිහක බුදුරෙන් නුගෙල්ලේනේ එහෙම වෙස් මොනකින් හයිගතු වෙනවා එයි කියන්නේ ඒක මියා මිහුන් ඇවති වෙන්නේ ඉදි තෆාතු නිදීග තෆාතු මෙහෙම බයෙන් මෙහෙම වරක් ගදන කොළත් තිබෙකන් හැම ඔරුවවකන් නිදා නිදි නිදාලා මෙහෙම තිබේ බයෙන් මෙහෙම ඇහන්න කොළත් තිබෙකන් හැම කොළත් තිබෙකන් මිහුන නුස් එංගි තායෙව්ස් නොජෙහි හැම ඔරුවවකන් නිදාලා ෆද නිදාලා මෙහෙම බවුල කොළත් තිබෙකන් එහෙම වෙකන් එමිහුන කන්නේ කොම්ම කමක් පුර උනස් එහා වරන් නිදාලා එහා ගද නිදි නිදාලා මෙහෙම එමිහුන් වුදු ගෙල්ලේ එමිහුන් ජෙන වුදු පුරන් එ ෆද නින්ජකෝ හුව ෆෙන් ෆෙන් නවරන් නිදෙජ්ජි අගෙල් පුරන් ජේ ඒ සබබකි ෂේහ් අල්බානි මොහමද නාසිරුද්දීන් අල්බානි විදාල ෆෙන්න බස් ෆුලම් මේ ඒකරිෆාන විදාලවනි එයි මි ගර්මු ගෙම බොටවිල් මෙරියාය ඒකරිෆාන විදාලවනි තිමන්න එද්දෝ කුර ගොහෙමි ඉන්ද තිමන්න කෑරිගෙම් මිහකු නිදා නිදා ෆෙමි නිකොලා ඉන්ද එන වයිබ්බේර් කොල්ලා ෆෙම තිමන්න අඩුවසි වෙච්චේ වයිබ්බේර් කොල්ලා ෆියනා දැන් ගමයිද්දෙන් ෆෙරමුගෙන හේලා ෆිහෙලිම තිමන්න බොන ෆීමේ බේබේ බුදු ගෙල්ලුනි නුහෙති නිදා ෆෙ නිදීම මොනේ තිමන්නා කොළන් හදගෙන නෑ මේ නෙති දැන් තිමන්න මොනේ පහරක් ගාවයි වෙස් බේර වේ දාන්න නුවේ බේරන්න වේ තිමන්න ගේ වෙස් වයි එහෙම තිමන්න ෂේහල් බානි දාන එද්වහු සොර ෆෙරිගෙන් තිමන්න ගේ රායකි තිමන් කලිෆාන තිමන් කලිෆාන කර අයකි එවර එෆදන් ඉන්ජන් නිදාෆිය වුදු කරන් ජෙහනේ ඒන කන්නේ ගුණ වේ බේර කොල්ල වුණු කම එකම ෂේහල් බානි අඩොස්ස වේ ආ ෆරගස් වරාත් ಒಮ್ಮೆಯಕಸ್ ಎಹ ಗದನಿಂಜನ್ ನಿದೆಜ್ಜಿ ಯಾರ ಅಂಗಳಿ ವುದು ಕೊಲ್ಲುಂ ಎನ ಆ ವುದು ಕುರಂ ಜೆ ಜೆಹೇನ ihtimal waakina tandoru ekko tandoru olun filawara mer madu nidi nidi mase bay farabade hama neegi gen hama tan tandoru neegi den eh kavves nidene hennen hennuwe ka tanuge hinga huriya kame enge gotaga nidene ta නෑ ඒ වරකන්න එහා එක කසියන් වෙන්නේ දැන අරීඳු කුලාග අරීඳු එක්කොර රීඳු කුලාග එච්ච ලෑග නමාද කුරුණ රසූලුල්ලාහ සමනි මනා කුරවා එක්ක තිරිවස් මතිවස් තිරිවස් මතිවස් මුලි හැදුන් එක්ක රීඳු කුලාග දැන් අනේ මේ රයික් කුලාග මුලි හැදුන් එක්ක රයික් කුලාග එකම තිරි රතා එහෙන් කුලතම් මිසාක හිමෙනේ නමස්සලෙන්නේ ඒ ඒ රබ්බස් මස්සලෙන්නේ ආ ඒ රබ්බස් මිහර ඒගේ එබන් ඉහ්තිමාල් දැන් මිහර තීගේ තීගේ මිහර ඔතී වාගේ එක්කොරන් එන රතෙව්වස් නුවේ එක්කො දොනෙව්වස් නුවේ එහෙම ඒති රංගල වානකම පෙන්නන්නේ අමීගේ ඒ බහරියන් කුඩා අමීගේ බහරියන් කුඩා මොහොදු කුලයසේ බහරි කල කුලයසේ බහරි ಆ ಮೀತಿ ಮಸ್ಸ ಮೀ ಎಕ್ಕೊರ್ರಿ ಇಂದುಲೆ ನೂನೆ ಆ ದೋನೆನ್ ನೂನೆ ರೀಂದು ರೀಂದು ಆ ආයේ ඒ සුවාලේ කුරි හැමදෙම. තිනි එන් කියාලෙක් ගේන. <laughs> හැම ඒ සුවාලේ කුරි. eswale kuri demme ane mati misal කරරි hindu fa tiri raivi දැන් කියන එක හදාන්න ඒක දැන් එමිහකු ෆයිසලා කුරේ දැන් ඒකේ ජවාබ දැන් විස්නාන විස්නන් ජේන විස්නාර වාගත කි එක්ක රතේ වෙස්නු එන එක්ක රීඳුල වෙස්නු දැන් වාන කියන එම් විමයින හුද්දවන කම ෆෙන්නන ඒ සබබ කියන එක්ක රීඳුල වෙස්නු වේ එක්ක රතේ වෙන රතා රීඳුල ලෙවේ එක්කොන් එක්කොන් එක්කොන් ආ අද්ද ගුණොත් කියුම් වාජිබ ගුණොත් කියම කි මොහොම පරිසමාද ගුණොත් කියම කි වාජිබ කන්නු ආ ආ නෙන් නෙන් නෙන් නෙ ඒ ශහාදෙ බොන්දිනේ නේ ඉස්ලාම් දින් බොන් ඇතිනේ ඉස්ලාම් දින් බොන්දිනවා ආ කුඩ තෆ්සීර මිහාර මිදනි මිහාර එයි අනේ තහනීහ කුරුම මිනනි තහනීහ තහනීහ කුරුම කි එයි රසූලුල්ලාහ සම කුරවි කම සුන්නතෙන් එයි තහනීහ කුරුම කි තහනීහ කුරුම කුරන් කුරණී කුද කදුරු කොළ දැන් අජවා කදුරු ලිබජ්ජ අජවා අජවා කදුර කි ખાસ කදුරන් එයි ඒක කදුරු කොළ කොන් රසූලුල්ලාහ සම එකලේක ෆානුගේ දයිප්පුල මෙහෙන් ෆිත්තාලා කුඩ කුඩ කදුරු කොළ කුජ්ජා තලියක ජස්සාලු අජවා කදුරු එදෙන් මායි මිහෙක්ගේ අතුන් එකන් කොල්ලුන් රංගලු මායි මිහෙක්ගේ අතුන් තහනිය කුරුන් ශහාදල්ලිය ෆබොන්දිනුන් ඒක ගොතක සාබිතුවා කමෙන්නුන් ඒ කිය අදි මාමි බෝතට්ට එක එජ් ඒ එක් ගොතක සාබිතු කමෙන්නුන් ඒ කිය කුරාකන් හේවස්නුවානේ සාබිතුනවා කම කොක්ගෙන්නුවානේ එක් ගොතක මිගොතත් තහනිය කුරන් ජේන ආ කුරීසුර කුරමන් අන්න කම වෙස් දලීලෙක්ගේ මච්ච බිනායගෙන් වඤ්ඤතා කුරන් ජේන ආ ආ ඒ බංගියා ගමෙද්දිනු මස්සෙන්නේ එකන් කුරියා සවබකි ei maain amal fadailul amal ge terege himene kamek kamaki ei fadailul amal ge terege himene kantatta waragina ilmer midalmana dhaif hadisan amal kori dane ei fadailul amal ge terege himene kamek kamukawana amal tahoge maikka ekamak ekama behgotun aisin hadis dhaif kama ilmer midal wefani ekama dhaifakas e chan amal kurai dane sabab kiyakon ei hukume binawegen wa kamen nun ei kiye ekkam pe doranaka kurisura kuramun ayakame danna bekalu දන්නබිය කලුන්ගේ තෙරෙන් සාවිතු කමෙන් ඒ කනාතුකම් ෆෙද්දොරුග කුඩ කුජ්ජාගේ බංගේ වාතුකම් ෆෙද්දොරුග ගාමයි දිනෝ ඒ කුරියසෝ දන්නබිය කලුන් කිමෙන් සාවිතු ආකම එකම කෝ හදීසස් ලොයි නොකුරියස් මස්සලේ නෙයි තරාවිහ නමාදුග ආ කුරසේ කුරංජි හේන තරාවිහ නමාදුගස් කුරෙද්දිමාජ්ජ කුරසයිද කුරංජි හේන අත්තහියත් නොකිය ආ මස්සෙන් ජහකන් නුජේන අත්තහියත් නොකිය හතරේ කුරියස් මස්සරේ එන්නේ මිහාර දමනමාදගේ බහරිය කරිෆානේ ගොතක් කුරවෑ අත්තහියත් නොකිය එම්මේ ෆහුරක් වතු ගත්තහියත් කිව්වා වෙසේ බහරි එම්මේ ෆහුරක් වතු ආ තින්ඩ කොයි කොෆිය එහෙනන එරුම් විතුරිය වී විතුරිය මර විතුරියගේ සෙබයි එකරේ ෆාන කුරවි ගොතෙන් ඒ එක් ගොතක තින්ඩ කොයි කුරවෑ එව්ව සත්තහියත් නොකියුවා ෆහුම් එම්මේ ෆහුම් අත්තහියත් කොන් තින්ඩ කොත එක්කොත්තේ දුම් ආයෙරුන් රංගල වීස් එන අනෙර කොතස් තෙදුවි නම තෙදු එෆ දෙන් හතරවන් රකවතුග අත්තහියත් කීකා ආ ඒරුන් දැන් අනෙර කොයි කොෆ කුර්සයිද කොල්ලි රංගල අනෙක් තෙදු එර කොයි කොෆ කුර්සයිද කුරි ලා ඉලාහ ඉල්ලල්ලා තියෙන එක ආෆර් මජූසියක ෆහතක මජූසියකන කුරාන් නමාද මජූසින් එමිස් මිහුම් මේ ඉරන් අලකම් කරන්නේ අලිෆාන අලකම් කරන්නේ ආ මෙහර ඉරන් අලකම් කරා මෙහ කනු කරන්නේ නමාද ඒ කාෆරුම් ආ එතන් එබ්බෙ සෙච්චෙන් නොකිය හනොයිනුන් හමෙන් බරන් අලි හනොයිනුන් බරන් ඇයි එන එක බෑවරිනෝ ඇයි එනන් එබැංගේ සුන්නතුන් සාවිතුනවා කමක්කන් එහෙම එන යා බෑවරිනෝ වී ආ මට පටය ආ මි බොඩු මිහකුන් එත්තසවාද අදී ෆා ආ එකනවා ඔම ෆහින්නු බලාෆිය කනවන බාතිල මිහන් නමාද බාතිල වාන මච්චබ් බලාලියස් ෆාතන් එඹුරි බලාලාෆිය නමාද බාතිල වාන මෙන් එෆරාතම් මිහෙම් මිහෙම් මිහෙම් මිහෙම් කලි එල්ලාගෙන නමාද බාතිල නවා නමාද බාතිල වාන බෙලුමුන් නමාද බාතිල වාන මච්ච මිහෙන් අදා බලාලනුවත ෆාතන් එඹුරි බලාලාෆිය කොන් නමාදක ආ ආ ඒ දැන් මස්සෙනු දේවන ජමාන් හෙදේන දැන් හෙදේකමක් ගින ඉල්මරින් විදාලවන්නේ බයෙන් ඉල්මරින් විදාලවේ දැන් මිස්කිතුගේ ෆරතම ජමාන් නේ මෆෝ දේවන ජමාතන හෙදේන දැන් කුරඤ්ඤා කුරාරේ ෆර්දීකෝ එම් විදාලව ඉල්මරින් සෙකෝ කු සොහ්හගත කි හෙදේන ජමායි දැන් ඒනා ඒ දැන් ෆරතම ජමාන් අස්තු ජමාතකි දැන් අනෙන් හෙන් මස්සෙන්නේ දෙමිහොන් දෙමිහොන් ය යකුනේ මනාකම ෆෙන්නාකම උම් ෆාතිමු තනෙග්ග බහට්ටෑලු නඟාලි තනක බහට්ටෑ මියාර සජිද රසූලුල්ලාහ හදීස් වන්නේ උමිරතු උමිරතු අන් අස්ජුද අලා සබාති අග්දා තිමන් කලිෆාන අමරු කුරේගෙම වනි හයිග්ගුණ වනෙග්ග වච්ච සජිද කුරුමට එහයි ගුණ වංජස්සන් ජේන ඒක තෙරෙග අයිව්වසිමනේ අයි මිහෙන් ජසීම කන හුදේන එයා සජිද ෆුරි හැම වාගොත සජිද කුරන් ජේ සජිද වාගොත එහෙම වීම හතිමු බාව්වාල දැන් හතිමු බාව්වාගෙන නවන තලම් මච්චකෝ බාව්වන් ජේනි උස්තානෙක්ක උස්තානෙක්ක බාව්වාල දැන් එන කියවන් ඉෂින්නේරු ඒන විස්නාලේ ෆද තනෙක් කෑරීග හතිම බෑන්දලේ කාර තනෙක් කෑරීග ඉෂින්දෙලා ඊග කොන්දක් වේ ආ දුර ජෙහරා ෆස් මිසා කියවන් ඉන්නරු මතන් කොල දුර ජෙහරා ෆා බේවම බෙහෙට්ටුම ඔහො ඒක බණ්ඩුම් බේවියස් මස්සගේ ආ ලංගාලාපති දැන් ළඟට හිඟාතනකද නොබෙහෙට්ටුන් ඒ මිසහ කුර්ආන අල්ගොණම වෙජි හේම හයිකොම් හිතන් අල්ලාහ් සුබ්හාන තාලා කලාම් ෆුල ඒ හිඟාතනක නුජස්සුන් ඒ ගස්තුක නුජස්සුන් හිඟාතනක ආ බෙන්දෙන් ඔහොය උස්වෙජ්ජේ හගීගතුක හිඟාතනෙන් නෝනේ මෙම්බරා කියේ ආ ගොණ්ඩි මතිගස් බෙන්දෙන් ඒ උස්තනෙක වාකේ හිඟා ආමුක හිඟා බිඟා උලතනෙන් නෝනේ කියේ මොණිමතිගස් මේ උස් උස් වෙනුම් දැන් ඉල්වර මිදාලවනි හිඟාතන වර තංකොලන් උස් වෙනුම් ඔහො හො හිඟාතනකේ මෙර හිඟාතම් කියන්නේ මිතම් වස් මෙ හිඟාතම් මි තලොම් මති මිතනක් කියන්නේ මිතානු බාන්දාරේ වර උස්තනෙක්ග බාන්දාරේ ඈ ආමිසකරුම ෆජ්ජහලා හදෙන් එහෙන් හාලෙ දෙහෙන් ගොතෙන් නැතියා ಎಂಗೊತೆನ್ನೆ ತಿಯಾದೆಂ ಬಾಂದಾಯ ದಾನ ಬೈ ಮಿಯೋ ಫೆನೆದೆಂ ಎ ತಳಂ ಮತಿಗೆ ಸೆಕಮ ಕುಯೆದೆಂ ಗುರುವಾನ ಕುಡಕೋ ಇಹ್ತಿರಾಮ್ ಕಿಯಂಡು ಎ ಗುರುವಾನ ಜೇನೆ ಮಾಯ್ಕೊಂ ಹಿತಾ නුවාන හරාං එච්චෙක් ගෙවිය ෆාරිතරේ ගෙන <laughs> ඒනෑම් මස්සරෙන්නෙන් ඒක ඒනෑ ඒනෑ කන්නෙන් එහෙන් ගොතේ ඒනෑ කන්නෙන් ඒක සලාම වෙන වසීරතෙන් එතනකම ඒ ඒනෑ මම ෆන්දේච්ච විජේ ඒනකානි එකම හරිය ආම්දනි හෝදාමි හුන්ගේ ආම්දනි අනුබෑවන් එමි හුන්ගේක ෆාෆරිවාන් හෝදාමි එකම මිසක තිමායන් ආම්දනි ලිබේවරු වීම තිමා ඒකෙන් සලාම වංජි හැන දෙන් අදෙන් ඒ මජබූරියත් ආයේ මිසාලක ඒ ආම්දනිය එනකන් නෝ ආම්දනිය එදා මසක්කයි ෆරහ ෆේන ජීන කමසනා ආ අගීගායක නොෆුදේන කුකුලේ අගීගායක නොෆුදේන කුකුලේ එක් ගොදකවස් අගීගායක නොෆුදේන කුකුලේ අගීගාය ෆුදේන බකරිය ෆිරින් කුජ්ජන්නව දෙබකරිය අහින් කුජ්ජන්නව ඒකේති දැන් මිසාලක තනවස්නේ වර නැතිජ්ජා ෆිරිහින් කුජ්ජා කියවෙන් වෙස එකති ෆුදේන කමන් එල්මරින් විදාලවන්නේ ෆිරිහින් කුජ්ජා කියවෙන් වෙස එකති ෆුදේන කම දේති කතිලා තනවස් කමෙන් නෙන්නවා එම අකීකායක ෆුදේනි හැම බකට්ටේ හුකුලකුන්නු ෆුදේන ඒ සොදගතකම් වානේ ආ ඒ කුනේ බකරීගේ නස්ලුන් කොම්මෙ නස්ලව්‍යස් දේති ෆිරිහින් කුජ්ජා ජේ දේති මම ඒකේ බර අගොඩ තිස්සා අගොහෙ වෙච්ච සේනවර හැම අගොහෙ වෙති කතිලියකස් දෙකම් ෆෝරා anu මෙයාර දිවෙහිම කියන ගීතා බකරි ඒ ගීතාවියස් දේති බකට්ටකා ගීතලකාවියස් දේති මිමුනි බකට්ටකා ගීතලකා ෆිරින් කුජ්ජක වෙජ්ජිය ගීතාවියජ්ජා හොදේ ගීතා බකරි වෙජ්ජා දේ බකරි හෙන්නුනි බකට්ටකා ගීතලකා අම දේති වාකේ නස්ලුම් බකරීග නස්ලුම් වෙජ්ජා බකරීග බෑවර නස්ලුතා දේති ඒ ෆිරි ජින්සෙන් නෙන් යක් රසූලුල්ලාහ සම් ෆරව කොෆය ආ ಬಾಮಿಹಾರ ಏ ಅಕೀಕಾಯ ಕಿ ಏ ವಾಜಿಬೆನ್ ನುಂದೆ ವಾಹಿ ಫೋರಾಮಿ ಹುನ ಬಯಂ ಇಲ್ವೆನ ವಿದಾಳವೆ ತನವಸ್ಕಂ ಹುರಿ ಮಿಹಾಗ ಮಚ್ಚರೆ ವಾಜಿಬಿ ತನವಸ್ಕಂ ಹುರಿ ಮಿಹಾಗ ಮಚ್ಚರೆ ವಾಜಿಬಿ ಅನೆ ಏ ರಸೂಲುಲ್ಲಾಹ ಸಮ ಅಮರ್ ಕುರವೆ ಫೆಬೆನ್ ಅನೆ ಕೈಬೆನ್ ಕುಲ್ಲು ಗುಲಾಮಿನ್ ಮರ್ಹೂನುಂ ಬಿ ಅಕೀಕತಿ ಕೊಮ್ಮೆ ಕುಡ ರಸೂಲುಲ್ಲಾಹ ಹದೀಸ್ ಕುಲ್ಲು ಗುಲಾಮಿನ್ ಮರ್ಹೂನುಂ ಬಿ ಅಕೀಕತಿ ಕೊಮ್ಮೆ ಕುಜ್ಜೆ විහා කොම්මෙ කුජ්ජෙන් එනවනි රහුණෙක්ගේ ගොතුක බේවිෆේ එන අකීකායයි. අගියා කතිලීම එන සජායිවා වාකී. ರಹುಣೆಕೆ ಕುಜ್ಜಾಯಕಿ ಅಕೀಕಾಯ ಏಕುಗ ಬೇವಿಫಾವ ರಹಣೆಕೆ ಅಕೀಕಾಗೆ ಬದಲುಗ ಬೇವಿಫಾವ ರಹಣೆಕೆ ಕುಜ್ಜಾಯಕಿ ಹದೀಸ್ಗ ಎಮ್ಮೆ ವಾಗಿ ಕಿಮ್ಮೆ ಬಯಂ ಹದೀಸ್ ತಕುಂ ಎಬ ದಲೀಲು ಕುರೆ ವರ ವರಗದ ಕಮೆಕ್ಕಾಮೆ ಎಮ್ಮಿಮ ಕೊಮ್ಮೆ ಗೊತ್ತೆ ಜುಮ್ಹೂರು ಇಲ್ಮೆರ್ ಮಿದಾಳು ಜುಮ್ಹೂರು ಇಲ್ಮೆರ್ನ ಮಿದಾಳು ಗಿನ ಇಲ್ಮೆರ್ ಮಿದಾಳು ವನಿ ಎಯಿ ಸುನ್ನತುಲ್ ಮುಅಕ್ಕದಾಯಕೆ ಗದವೆಗೆಂವಾ ಸುನ್ನತೆಕೆ ವಾಜಿಬೆನು ನಕ ಬಯಂ ಇಲ್ಮೆರ್ಗೆ ವಿದಾಳುವೆ ಫೋರಾ ಮಿಹುಂಗೆ ಮಚ್ಚ ವಾಜಿಬೆಕೆ ಫೋರಾ ಮಿಹುಂಗೆ ಮಚ್ಚ දැන් බයෙන් ඉල්වරගේ බහර විදාලා කුජ්ජා බොඩවගේ මිසාර කුජ්ජා කතිලා හනතේ කුජ්ජා මිල්ලවස කුජ්ජා කතිලේ විදානේ කුජ්ජාගේ මතින් අස්ලු බප්පගේ හග්ගෙන් එයි ඒ බප්පෙන් අල්ලු බප්පා අල්ලාහ දෙවවා නියමත වේ නියමත ශුක්‍ර අදා කරන ගොතුන් කරන් ජීහ කමෙන් ඒ බප්පගේ හග්ගෙන් හගීගතු වෙයි ඒ සුන්නතුල් මුක්කදායන් එදෙන් වාජිබෙන් නුම් ෆෝරා ෆෝරඤ්ඤා ජීහනකන් කුරන් වාගේ ඒවද තනවස් කමෙන් හොරජියා කන් කුරන් ජීහන අගිය කතිලෙන් ජීහන আমিহার এই উদুহিয়ায়াং হুরি হুরিহা শারতেং আকিকা বেসেবার উদুহিয়া কাতিলা উদুহিয়া কাতিলার বান জেহানি মুসিন্না মুসিন্নায় মুসিন্নায় কাতিলেন জেহানি এই দেয়াহার দেয়াহার বেফা বাকারি দেয়াহার ದೇಹರದ್ದಾ ಬಕರಿ ಫುದೇನೆ ದೇಹರ ಎವ್ರ ಕೂಡ ಇಚ್ಚೆ ಕತಿಲಾಗೆ ನುವಾನ ಮಜಬೂರಿ ಹಾಲೆ ತೆಗ್ಗನುವನು ಎವ್ರ ಕೂಡ ಇಚ್ಚೆ ಕತಿಲಾಗೆ ನುವಾನ ದೆಂಗ್ ಅಯಬೆಂಗ್ ಹೊರಗೆ ನುವಾನ ಅಯಬೆ ಲೋ ಅವರವೆಗೆ ನುವಾನೆ කම්ෆතුගේ මස්සලෙන් ඉඳගෙන වාන කම්ෆක්කිය ඩිෆයින් ඉඳගෙන එවස් අයබෙන් හොරගෙන කොරු එච්චකව වෙගෙන වාන අයබෙන් හොරගෙන වාන ඒ මනාකම සාහක කන්නු කෙඬේ නේක කම්ෆතේ ठीक है हाँ ආතීව තිකන්තහුගේ වාහකේ බදක්කන මෙහර බයක්කුදින් එබ ලෑවර කුරුකෝයි අනේ එනගේ ෆුරගස් ෆරාතුගේ අවෝර හිසාව ෆාලවා හිසාව දෙව නමාදු බාතිලුන් වෙදානේ දැන් ෆානේකේ අලකොනක නුකරෙන් දලිලක එක්කොන්න උනේ පුනාක එකමක අවෝර කෂ්ෆු වෙජ්ජිය නමාදු බාතිලුන් අකටිගම් වේ නමාදු බාතිල එන ගෞර කෂ්වන්නේ එන එගේ හාලුග එකම් වෙජ්ජියාදී හැම බොඩන් ගස්තු කුරවේ වාහක කියනක නමාදු බාතිලු වානකම ඒ ගස්තුගෙන එබේ නේගි නේගි හුර ෆාලවියස් ද මස්සලේ නමාද බාතිලෙන් නුමාන නේගු මෙගෙතරේ කෂ වෙජ්ජකය එකමකු ගස්තුග ඒනං එබේ එගේ තිවන්නගේ ෆුරගස් ෆලාතුග බේ ෆාලවාකන් එහෙම් වෙජ්ජියා නමාද බාතිලෙමුන් එකශීගෙන් වේ දෙම් බුණන් වෙච්චගේ මිසාල බයිකුනු කුරුවමුන් මිසාලක බයිම සෝට කොළුලෑගෙන නමාදන් එබා දෙමි රුකුවක් දාන්නොත් සජිදා දායරුග නුවත දෙ සජිදා මේ දින්නරු කකු කෂ්වා ඒ මුලින් මනාකමේ එවස් සම ඒ රසූල්ලා සම අමර කරවැති ඒ වර අනේ නිවා කුරන් එංගේ වර වෙන නිවා එන්නෝ බෑ මේ මෙහර හද්දු ෆාණාගෙන නොදාන් එවස් කම එක හද්දු ෆාණාගෙන ගොස් කෙන්නවාන ශරීගතුම් මනා කමෙන් ඒ හද්දු ෆාණාගෙන දියුමා කී එයි දීනං ඉතුරු කුරුමුග සද්ද ෆාණාගෙන ගොස් කෙන්නවාන මදු කුරුමුග මදු කුරීම සද්ද ෆාණාගෙන දියි ඉතුරු කුරීම සද්ද ෆාණාගෙන දියි එනං අල්ලාහ් සුබ්හානහු තාලා රසූලා අංගාෆියෝති එම්මේ බොඩොමිනක බහට්ටන් ජීහෙනි තා කරිමති මේ දරේ කරිමති මෙදන් එනං එම්මෙ මච්චන්නේ ගෙෆ බෙහෙට්ටේනි එව්වර මච්චන් නගාගන්නවා නෙගෝස් හද්දුපාණාදීයි කරිමති මෙදව්වර මච්ච එන නගාෆිය හද්දුපාණාදීයි නේද එහෙන් වීම කරිමති මෙදන් එමෙ මච්ච එන බහට්ටාවනි බොඩ කුදි කුදි සෝට කොල්ලෑග මෙහරු මා දෙක්කොන්නුම වෙනේ කුදින් අන්නතං ඒ ගොතකස් රංගලන්නෝ ඒ ෆරදු නමාදුගේ ෆහුන් අකලේගේ ෆාන දුවා විදාල විදුවා එක්ගොතක සාබිතවා කන කලේ ෆාන විදාල වේ දුවා එකමක සාබිතවා කන්නේ මෙහර දුවා යකි එයි එකලේගේ ෆාන වස් කුරබ්වාන දුවා මෙහර බයත්තන් තන් හැරි එමිහෙක් ගේ මෙහර එසමාන කී එයි දැන් අරබින් අරබින් හම කුරම් විය අසාබේ කලු නවස් අස්සව කලේ ෆාන ති කුරබ්වනි කොන් දුවා එතෝ නමාදුගේ ෆහුන් නමාදුගේ ෆහුන් දුවා කුරම කුමස්තලේ එන්නේ හම රංගලෝ ඒයි ඒන බේනුද ඒ අස්සාබේ කලු මේ බේකලු බේනුන් දුවා ෆුලක් කුරබ්වනි තා ہاں ذکر تسبیح کریا کو ہم نماز نیما کو رسول اللہ صلی اللہ علیہ وسلم کی روایت کے بارے السلام علیکم ورحمۃ اللہ السلام علیکم ورحمۃ اللہ میں ودا رسول اللہ صلی اللہ علیہ اللہ اکبر اے نماز نیما کا انگا والا اللہ اکبر میں ودا فدین استغفر اللہ استغفر اللہ استغفر اللہ اے فٹا نے ذکر تسبیح اے کرے فانو بارے ثابت اے دے تیرے کی دعا کیوں اے کرے فانو کی بیکن ثابت ہے نو نماز نیما فہ ذکر تسبیح دین ذکر تسبیح کیوں مفہ ہوگا azikuru tasbih kiyuma fahuga ena den beenun duan ena kuravi daan zikur tasbih kiyuma fahuga ena beenun duan ena kuranvi waki duan etanga sabitu wa kanne den ramdan mahuga ki duasta huga ki duai henu sabitu wa kanne aisha tin fan eddahu sual kuravi allah ka rasulay allah rasulay timan kamana lailatul qadr vi laira dimavejja ere timanna kiyane duai vidalo devva ballaware එහෙනම් රසූලුල්ලාහ් මහදීර කමනා විදාලවාර අල්ලාහුම්ම ඉන්නක අෆුවුන් තුහිබ්බුල් අෆව ෆඅෆු අන්නි අල්ලාහුම්ම ඉන්නක අෆුවුන් හදරස් කා ඉබා අල්ලාහි ගිනගින අෆු කුරවා ෆරාත තුහිබ්බුල් අෆව අදී අෆු කුරම ලෝබි කුරවම ෆඅෆු අන්නි එහෙන් බිම තිමන් නය අෆු කොද්දේ වාශිය අනේ නෑ නෑ නෑ خاصة كفين نماذج فهم ساق مغرب نماذج فهم بحر بقى ذكر خاصة فأي مغرب نماز کا فہم ہے بین لا الہ الا اللہ وحدہ لا شریک لہ لہ الملک و لہ الحمد یحیی و یمیت و هو علی کل شیء قدیر اے دیہ فہر دین قل اعوذ برب قل هو الله فلق اخلاص فلق ناس تین سورہ تین فہر پیا دین فاتس نماز کا سمے گتا دین دین نماز کا آ دین එහෙන් දුවායන්නේ නමාදුක තෙරේගස් නේ වකි දුවායන් එහෙන් සාවිතුවාකා උන් ඒනාමිල්ලෙක්කොක්ගෙන් මස්සලෙන්නේ එක්කම ෆෙන්නනියේ එතාංග නමාදු නියුමෆහම ආදෙන් මස්සලෙන්නේ ඒ zikr tasbih කීම කියයි ෆර්දෙන්නු සුන්නතෙන් ඒ මස්සනේ දෙතරක දුආ කොල්ලියස් මිස්කිදුක නමාදන් හොන්නය ආය කනි කුරායරු කිතම්මේ දී කුරස් මස්සලෙන්නේ එකම ජමාතක කුරායරු කුරු කුරුන් රංගලේ kuraaru kurkurun rangali ජමයි බොඩු නම මීතරංගලයි නංගල දැන් රෝදවිල්ලාර එම්මේ සොහකොන් එබෑන් හරි දුවායන් ඇසේ අල්ලා මේ ذهب الظمأ وابتلت العروق وثبت الأجر إن شاء الله e duwaden algon men das ko feini ذهب الظما فم في وابتلت العروق نار تتمجه وثبت الاجر ان شاء الله ادي الله اراده كربيا اجر ثابت වෙච්චේ ආ තිරාතුක සජිදා රංගලු මිතම් බෙසංගලු රංගලු වාගේ කුරියයිච් ඉන්ෂාල්ලාහ් තිත රංගලු ඈ اللهم මානරං අලෝ දැන් 32 සාබිතු තෝනු වතනොන් තෝ එන්නේගේ අල්ලාහ ආලා කොම්මයකස් මී සාබිතු දුවයි මිතාංග විස්මීනි සාබිතු දුවයි දැන් සහබල්ලම වබ්තල්ලතිල් උරුක් වසබතිල් අජරු ඉන්ෂාඅල්ලාහ මී එම්මෙ මෂ්හුරු zikuru rodavi illa fakia කොච්ච ගඩිතා ඈ ආ කීක කීක සුවා Roda. हाँ दुआ किया हाँ हाँ हो ए किया कस चन्नो कन्या कानो के लेने तरोद है आए हिंदुआ कुछ सवाल बांधा ඔහොම දිවහි රාජ්‍යක නැතෙන්නු කුත්තායන් හැම කද දිවහි රාජ්‍යකු නීවේන දැන් හැම දිවහි රාජ්‍යක යාලාමතෙන්නු ෆෙන්නාන එහෙනුමාන යාලාමත දිවහි රාජ්‍යකුනු ෆෙන්නාන දිවහි රාජ්‍යකිනි දෙන් දයාලාම ඒ දයාලාමත බල එයි එරේ වාරෙ හොමාන දො අර ඉරුගේ දෝදිනෙතුමා නොවැජ්ජියයි එදෙන් ඒනන් නේගේ වෙහිදාන්ත කොම්මස් කොතක නේගේ තනකවස් වෙහෙලා ෆානෙති කොළ බෝකොව්වම නෝන කුඩ කුඩ කොව් වෙහෙලා නැවති නේගේ සමා එන ඉහසාසස් නොහිඟා දානේ ආහෙම් වීම පහසුවාද දෙන්ගේ පහසුවාද dessa fudemedua. ආ රුකුවා ආ එම්මේ අවහ ඒ කොම්මේ තනගස් හමජිහෙනු තුමානීනා ඒ ෆර්දර් රුකුණෙන් ඒ තුමානීනා කි තුමානීනා තුමානීනා කොම් මෙතනගේ සමජහෙලුන් ඒ රුකුණේ කොම්මෙ හරකාතෙක්ගේ සමජහෙලුන් මිහා එක හරිකොළ ඒගේ මකාමන් අතු වෙච්චම දාද හදීස් ගේ ඉන්නනේ වත එනගේ හුළුගේ හොරියා ආයෙම කුරුකෝ එකේ ෆාන කුරේ ෆර්දනමාද කි අසුර නමාද අසුර නමාද එම්ම කුරුකෝ කුරෙවි දැන් සුන්නෙත්ත හොතනේ කරේ ෆාන එම්ම කුරුකෝ කුරේ ෆතිස්තමාදුගේ ඉහු සුන්නයි سنة تا وتن كلفان من كورو كل لفي فالسماد هي سنة درك واي آه نموني فوصل سبحانك اللهم بحمدك أشهد أن لا إله إلا أنت أستغفرك وأتوب إليك وصلى الله وبارك وصلى الله وسلم وبارك على عبده ورسوله محمد وعلى آله وصحبه أجمعين والسلام عليكم ورحمة الله وبركاته